සැක දුරු කර ගැනීම. ඒකේ හොඳ පැත්ත කියනවනම් විශ්වාසය ඇති කර ගැනීම. ඉතින් මේක තීරණාත්මකයි. අපි මේ භාවනා කරගෙන යනකොට කොච්චර කල් යනවද අපිට මේ හරි පාර කියලා තේරුම් ගන්න. කොච්චර කල් යනවද අපේ අරමුණ අපි හරි තැනට යොමු කරනවා කියලා තේරුම් ගන්න. කොච්චර කල් යනවද මේ ගුරුවරයා තමයි ගුරුවරයා කියලා තේරුම් ගන්න. ඉතින් මේ විදිහට නානා ගුරුවරු නානා කර්මස්ථාන නානා භාවනා ක්‍රම කර කර ඇවිදින කෙනෙකුට මේ ඒ වගේ විශ්වාසයක් ඇතිවීම සැක හැර දැන ගැනීම ශ්‍රද්ධාවක් පහළ වීම කාන්තාරක ඇවිදින කෙනෙකුට හම්බ වෙච්ච කෙම්බිමක් වගේ ക്ഷേම භූමියක් වගේ. ඉතින් ඒක සාමෝකෝ අපි තේරුම් ගන්න ඕනේ නැත්නම් අපිට තනි තනියම තේරෙයිද කියලා බැලුවොත් වැදගත් ප්‍රශ්නයක්. අද ලෝකේ ඉන්නේ නන්නත්තර වෙච්ච මිනිස්සු. කාට ඔක්කත් ඒ නිසක වශයෙන් මොකක්වත් නැහැ. විශේෂයෙන්ම තව කෙනෙක් සැක කරන එකද ස්වභාවය. ඉතින් ඒ ලෝකේ මොනවා හරි හම්බ කරත් හැම වෙලාවෙම දෙගිඩියාව තමයි තියෙන්නේ. අන්නේ දෙගිඩියාවේ ගත කරන ලෝකෙට පෘථක් යන ලෝකෙත් එහෙමයි. මේ භාවනා ලෝකෙත් ඒක තියෙනවා. අන්නේ භාවනා ලෝකේ කවදා හරි කාට හරි මේ සාහන් එළිය ලැබුණොත් මෙයා තමයි ගුරුවරයා මේක තමයි කර්මස්ථාන මේක තමයි භාවනා ක්‍රමේ මම මේක තමයි යන්නේ කියලා එතෙන්ට එනකන් තැන් තැන් වල කක කකාගේ ගති නතර කරලා මේ අල්ලාගත් එක දිගේ යන්න ගියොත් අපි ළඟ තියෙන පිං හොඳටම ඇති මේ නන්නතර දේවල් වල හොය හොයා විදින්න ගියාම තමයි අපිට අපේ මූලික ප්‍රභව මදි වෙලා තියෙන්නේ. ඒ නිසා මේක බටහිර ලෝකේ ඉතාමත් ව්‍යාකූලයි. පුදුමාකාර ව්‍යාකූල ගතියක් තියෙනවා. ආසියාකරයේ සද්ධාව තියෙන නිසා යම් ප්‍රමාණයක් අර වාද කරන්නේ ගස්සන්නේ දඟලන්නේ ওই කමක් නැහැ කියාගෙන යන ගතියක් තියෙනවා. හැබැයි ඒ වුණත් බොක්කේ biju තැම්බෙනවා. හැම කෙනාම ඉන්නේ සැකේ. ඒ මොකද භාවනා ක්‍රම රාශියක් තියෙනවා. ඒ හැම කෙනාම ඒක ගහපා දෙනවා. ඉතින් එතකොට අර ආධුනිකය අනිවාර්යයෙන්ම කරකොලත් ඇරියා වගේ වෙනවා. ඉතින් ඒක නිසා අන්දාලියෙක් කැලේ කැවිදිනා වගේ අනේ යන දන ගස්වල හැප්පෙනවා. ඒක මේ සැප හොයන මිනිස්සු තුලත් තියෙනවා. භාවනා හොයන මිනිස්සු තුලත් තියෙනවා. ඉතින් ඒ පාරේ එහෙම නැත්නම් මේ අවිනිශ්චිතව යන මේ පාරේ මේ සහන් එළිය දැකීම මේ අරුණලු දැකීම මේ විශ්වාසයේ පහළ වීමට මේ තේරවාද ක්‍රමයේ මේ කාංකා විතරන විසුද්ධියට කියනවා චුල්ලසෝතාවන தત્වේ කියලා. සෝවාන් වෙන බවට මේ ආත්මෙදිම වෙන්න පුළුවන් බවට ලැබෙන සාතිකේ. චුල්ලසෝතාපන්න කියන්නේ නිකන් ලාවට සෝවාන් වගේ ටිකක් සෝවාන් වගේ தත්වයක්. ඉතින් මේක භාවනා යෝගකරින්ට හොඳට ඇහෙනවා. මොකද අවශ්‍ය වෙලා තියෙන්නේ මම දැන් සෝවාන් කියලා කියාගන්නනේ. ඉතින් මම සෝවන් නැති වුණත් අඩු ගන්න දැන් පාරට හම්බෙලා තිනවා අපි දල වශයෙන් කිට්ටු වශයෙන් චූලසෝතාපන්න තත්ත්වයටපත් වෙලා ඉන්නවා කියලා දැනගන්න හම්බුණත් ඒක ලොකු සහන් එලියක් ඒක වෙන්නේදී අටුවාචාරින් වහන්සේලා මේ විසුද්ධිය චුල්ලසෝතාපන්න තත්ත්වය වශයෙන් විස්තර කරනවා. ඉතින් මේ මහසිසයඩෝ ස්වාමීන් වහන්සේ ලියන පොත්වල ලොකුම පරිච්ඡේදය පොතේ වැඩිම කොටස තියෙන්නේ මේක සම්බන්ධයෙන්. ඒ තරම්ම සැකහැර මේක දැනගන්නවා කියන එක හරි වැදගත්. ඉතින් ඒ නිසා මූලධර්ම පැත්තෙමුත් හරි වැදගත්. භාවනා කරනකොට හම් වෙන අත්දැකීම් පැත්තෙනුත් හරි වැදගත්. ඒ වගේම අස්ස සිල්ල පැත්තෙනුත් හරි වැදගත්. ඉතින් මේක කවුරුත් මෙහෙම බණ කියන්නේ නැතුව Tamanට වටහා ගන්න පුළුවන්ද? එවනත මේක බණක් අහලා අනුන්ගේ ආධාරයෙන් වටහා ගත යුත්තක්ද කියන එක කාලයක් සලකලා බලලා තියෙනවා. අපේ තේරවාදී අවුරුදු 10 ගණක් සලකලා බලලා තියෙනවා. අඩු ගානේ 1000ක්. ඒ නිසා හරියට තොරතුරු එකතු කරලා තියෙනවා. මේ නිසක භාවය ඇති කිරීම, සැකහැර දැන ගැනීම, එහෙම නැත්නම් ශ්‍රද්ධාව පිහිටුවීම. මේ විශ්වාසකම මේක තමයි ක්‍රමය මේක තමයි යන්න ඕනේ කියන මේ විශ්වාසකම තමයි අපේ ඥාතිත්වය වෙන්නේ. විශ්වාසා පරමා ඥාති. අපි ධර්ම පවුලකට එකතු වෙලා එකම දරු කැලක් වගේ ඥාතිත්වයට යන්න ධර්ම ඥාතිත්වයට යන්න අපි කෙරේ විශ්වාසයක් ඇති අද භාවනා මධ්‍යස්තන හැම තැනම රණ්ඩු. හැම තැනම ගියොත් බෙලි කැපිලි. හැම තැනම ගියොත් එකිනෙකා විශ්වාස නැහැ. ඒ මොකද අපිට අපි විශ්වාස අපි එකිනෙකා ගැන අපි එකට එක බල්තලිය කන අපි ගැන විශ්වාස නැහැ. ඉතින් ඒක මම හිතනවා පැහැදිලිවම ගුරුන්නාංශක වැරද්ද කියලා. මේක කියලා දෙන ගුරුන්නාංශයතේ වැරද්ද තියෙනවා නම් හැමදැනම රණ්ඩු කට කතා කේලම් নানা ප්‍රකාර දේවල්. ඉතින් ඒකට හුඟක් හේතු වෙන්නේ මම දැකලා තියෙන විදිහට මේ මම ධ්‍යාන ලැබුවා මම මාර්ගඵල ලැබුවා කියලා එක එක්කෙනෙක් අඟ උස්සන්න පටන් ගත්තොත් ඉතින් ඊට පස්සේ දිගටම අවුල. ඉතින් සමහර ගුරුවරු ඒක පටවන්න හදනවා. පටවන්න හදලා අන්තිමට ඒක නැති වුණාට පස්සේ ගුරු රැගෝලේ අතර තියෙන විශ්වාසය නැති වෙනවා. ඉතින් අපිට පුළුවන්ද මේක දැනගෙන මේක රටේ තියෙන ස්වභාවයක් ආගම් අතර තියෙන ස්වභාවයක් කාමභෝගින් අතර තියෙන ස්වභාවයක් තේරවාදය අතර තියෙන ස්වභාවයක් දැනගෙන අපිට එකඟ වෙන්න පුළුවන්ද අපිට කරන්න පුළුවන් උපරිම හේතු සම්පාදනය කරමු සමත සමත වශයෙන් විපස්සනා වශයෙන් සක්මන් වශයෙන් පරියංක වශයෙන් බණයිම උපරිම කරමු හැබැයි ඵලාපේක්ෂා නොකර මේක තමයි මේකට තියෙන උත්තරේ නමුත් මේ කරන්න බෑ අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵල බලාපොරොත්තු පිටිපස දුවන අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඉතින් අපේ ජීවිතයේ අවුරුදු 6 ඉඳලා 26 27 වෙනකන් එක දිගට පිටිපස්සේ එලෝලා එලෝලා එලෝලා හැම කෙනාම තෑගි දීලා තරඟ පවත්තලා ප්‍රතිපර පෙන්නලා උනන්දු කරවලා තියෙන අපේ හිත හේතු සම්පාදනය කරලා බල අපේක්ෂා නොකිරීම නෝන්ජල්කමක් කියලා තමයි සලකන්නේ. ලකුණු දෙන්න විදියකුත් නැහැ. කියා පාන්න විදියකුත් නැහැ. මේ නිසා මෙවැනි ඒ කියන්නේ හේතු සම්පාදනය උපරිමයෙන් කරලා බලාපේක්ෂා නොකිරීම එච්චර ජනප්‍රිය මාතෘකා නෙවෙයි. එච්චර කවුරුත් මිලදී ගන්න කැමති නැහැ. ඒක වෙන්න ඇති මහසෝසයිඩ් ස්වාමීන් වහන්සේට ලොකු පරිච්ඡේදයක් ලියන්න සිද්ධ වුණේ මේ කාංකා විතරන විසුද්ධිය පිළිබඳව. ඉතින් මේක වැටෙන්නේ ඥාත පරිඥාවට දැනගෙනම කරන්න ඕනේ. ඒ කියන්නේ කාවුරු මොන જાති කෙරුවත් Taman ඒ අත්දැකීම ලැබෙන තෙක් ඒ විශ්වාසය එන්නේ නැහැ. ගුරුවරයා දුන්නට හරියන්නේ නැහැ. දන් දුන්නට හරියන්නේ නැහැ. සිල් රැක්කට හරියන්නේ වෙන දිව්‍ය යද්දට හරියන්නේ ඒ වැඩේම කෙරෙන්න ඒ Taman අවබෝධ කරගන්න ටික කෙරුවේ නැත්තම් හැමදාම සැක හිටිනවා. ඒ නිසා අපි ඊයේ තේරුම් ගත්තා ඒකායනෝ අයම්බික් වේ මග්ගෝ කියන විශ්වාසයයි මේ ඉල්ලන්නේ. මේම ඒකායන මාර්ගය මේකමයි සත්‍ය විතරයි. ඉතින් මේකට එකඟ වෙන්න හරි අමාරුයි. ගොඩනෙක් හිතනවා මේ තොවිල නටන්න කෝඳුරු තෙල් කාලා 7යි 7යි අවශ්‍යයි කියලා. ඔය සත්‍ය විතරක් තිබුණට මන්දි කියලා. ඉතින් හැම දිනාම සත්‍ය පැත්තක තියලා වටේ කරකිනවා දිද්දේ හාවට උනන්ට වදින්නේ පඳුරට. ඉතින් මම අවුරුදු 40ක් අවුරුදු 40ක් මේ ජීවිතේ ගත කරලා මම දැකලා තියෙනවා මේ සතිය වගේ සරල දෙයක් දුන්නාම කට්ටියට මදි. ඒක ටෙම්පරාදු දාලා ඉල්ලනවා උම්මලක ටිකක් දාන්න කියනවා ලුණු ටිකක් දාන්න කියනවා රතුරුණු කෑල්ලක් දාන්න කියනවා මේ සතිය කියන එක විකිතෙන්නේ නැතිකම. ඉතින් හොයන්න හොයන්න හොයන්න නන්නත්තර වෙනවා. හොයන්න හොයන්න වෙන්නේ සතිය නැති වෙනවා. තමන් කරන මේ සරල දේ ඉන්න ඉරියව්වට ආස්වාද ප්‍රසවාසයට වමඩ දකුණට හිත දැබීම තුළ සියල්ලටම උත්තර තියෙනවා කියලා විනුවට අපිට තියෙන මේ සැකේ නිසා අපිට අර සරලකම සතියක තියෙන සරල බව සතියක තියෙන ඍජු භාවය මේ අස්පනා අපිට පේන ගතිය තියේදී ඒක ඉක්මවල වෙන මොකද්දෝ බලන ගතියක් තියෙනවා ඒ නිසා මේ මේ විස්තරය හරි විචිත්‍රයි මේක අපිට අනුන්ගේ හොඳටම බලන්න පුළුවන්. සත්ත පහක වැඩන්නේ. මේක Taman තුලම දකින්නකම් එදාට තමයි අපි අපේ කණ්ණාඩියේ මූණ දැක්කා වගේ අනේ මං ඇවිදපු ඇවිදිල්ලක් කොච්චර රවුමක් ගහලාද මේ නහයට බලන් ඉගෙන ගත්තේ අපි නහය ඉක්මවල ඈත බලන් ඉගෙන ගත්තට මේ පාත් කියලා නහයට බලන්න හරි අමාරුයි ඉතින් මේකට ක්‍රමවේදයක් වශයෙන් එහෙම නැත්නම් මේ දේ අපිට මේ මේ අස්පනා අපිට තියෙන මෙතන බැලිද්දී අපි ඈත බලන හැටි බල්ල ඉවරලා මේ සරල සතිය ඉක්මවන හැටි දැකලා අපි තේරවාදයේ තියෙනවා මේකට භාවනා ක්‍රමවේදයක් එහෙනම් මේ කාංකා විතරන විසුද්ධි අවස්ථාවේදී කළ යුතු සිද්ධ වෙන භාවනා ඥාන විපස්සනා ඥානයක් වශයෙන් මේක සඳහන් කරලා තියෙන්නේ. ඒ ඥාණය සඳහන් කරලා තියෙන්නේ පච්චය පරිග්ඝා ඥාන කියන නමයි. ඒක හැබැයි මෙච්චර විස්තර වුණාට මෙච්චර විනිශ්චය වුණාට තාම විපස්සනාවට ගිට ගොඩ වෙලාවක් නැහැ. මේ විපස්සනා කියන ගේ යට පාදම වාගේ මේ පච්චේ පරිග්ගා ඥාන. එචි ඒ පාදම දැන් මේ ගේ හදනකොට මේ හරියේ ඉඳගෙන තමයි පිපිරිත් කිව්වේ. අඩි 6ක විතර විශාල වලවල් බස්සලා තමයි ෆවුන්ඩේෂන් දැම දැන් පේන්නේ නැහැ ඒක. දැන් ගොඩනැගිල්ල විතරයි පේන්නේ. ඒ නිසා මේ විපස්සනා වල පාදම ෆවුන්ඩේෂන් එක හදන මේ පච්චේ පරිග්‍රහ ඥාණය පස්සේ යෝගාවචරයට වැටෙන්නේ නැතුව වෙනවා දන්න පදනම් වෙලා තියෙන මේකේ තමයි. ඒක මේ අත්තිවාරම කියලා අපි කියන්නේ. අත්තිවාරම ගොඩ නැගිලි පේන්නේ නැහැ. අත්තිවාරම පොළවෙන් යට තියෙන්නේ. අන්න ඒ වගේ මේ පොළවෙන් යට කොටස පොළවේ මට්ටමට නැග්ගනකම් මේ ගොඩ නැගිලි වේදමෙන් 10%ක් විතර යනවා. ඉතින් හුඟ දෙනෙක් ඒකට කැමති නැහැ. ඒගොල්ලන් ඕනේ කෙලින්ම ගොඩ නැගිල්ල හදා. ඉතින් ගොඩ නැගිල්ල yaadෙන්නේ නැහැ. විශේෂයෙන්ම තට්ටු ගොඩ නැගිල්ලක් නම් කරන්න බෑ. ඒ නිසා මේ පච්චේ පරිග්‍රහ ඥානය පිළිබඳ කතා කරන්න පටන් අරගත්තොත් ඊට ඉස්සරලා යෝගාවචරයා මෙතෙන්ට එන්නේ ඉස්සලා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි වශයෙන් විසුද්ධි තුනක් හෝ එහෙම නැත්නම් නාම රූප පරිච්ඡේද ඥානය කියන ඊට කලින් තියෙන අතිවරම තියෙනවා. Taman ළඟට එන අරමුණක් ආස්වාස් ප්‍රස්වාසය පිම්බීමක් හැකිලීමක් වමක් දකුණක් නාම රූප වශයෙන් දකින්න පුළුවන් තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක එහෙම නැත්නම් ධාතු වශයෙන් රූප රූපස්කන්ධේ නම් ධාතු වශයෙන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ඉන්හිහාට මොකක්වත් නැහැ. නාම වශයෙන් චේතනා සංඥා වේදනා පස්ස මනසිකාර තමයි අත්‍යවශ්‍යයෙන් තියෙන්නේ. ওই දෙක විතරයි මේකේ තියෙන්නේ. ওইන් එහාට අපි මොන જાතියෙන් නංවනම් දෙන්න ගියත් අපිට අස්පනා අපිට පේන මොනම අරමුණකවත් ඒ නාම රූප වලින් එහාට දෙකක් නැහැ. ඒ වගේම තව එකක් තියෙනවා. ওই පේන කිසිම දෙයක ඒකකයක් නැහැ. අඩු ගානේ දෙකක් එකතු වෙලා හැදලා තියෙනවා. දැක්කත්, ඇහුණත්, ගඳ බැලුවත්, රස බැලුවත්, පහස ලැබුවත් ඒක එකක් නෑ එතන. මේ ලෝකේ ඒකකයක් කියලා එකක්. මූල ඒකකයක් කියලා නෑ. ඒක දෙකක් එකතු වෙලා හැදිලා තියෙනවා. ඒ නිසා අපි නමක් දුන්නට යම් දෙයකට ඒ නම් දීපු එකට දෙන්නේ එකතු වෙන හරියට අම්මයි තාත්තා එකතු වෙලා තමයි දරුවෙක් හම්බ ඒ දරුවා දෙයියෝ දුන්නා කියන්න බෑ. ඒකට මූල බීජ අවශ්‍යයි. බීජ එකතු වෙලා තමයි දරුවා එළියට එන්නේ. එළියට එනකොට ඒ කොටස පහුවෙලා. ඉතින් ඒක නිසා අපිට මතුවෙන මතුවෙන අරමුණක් කමඨහං සුද්ධ කිරීමේ වார்த்தාවට දාන්න උගන්නනවයි කියන එක. මේ පේන දේ නාම රූප වශයෙන් වාර්තා කරන්න උගන්වනවයි කියන එක නඩුවකදී උසාවියට නඩු නීතිමය භාෂාවෙන් වார்த்தාවක් ඉදිරිපත් කරනවා වගේ. ඒක මේ සාමාන්‍ය ඉදිනදා භාෂාවේ නීති දැම්මට පොත් ලිව්වට නඩුකාරයා බලන්නේ එයා බලන්නේ නීති පොතේ තියෙන භාෂා ක්‍රමයට ආවොත් සාක්කියට ගන්න. ඒකත් ඩබල් ස්පේස් කරලා A4 paper එකේ පිරිසිදුවට තියෙනවා. කටුවට ගාලා අතන මෙතන මොකොත් බෑ හැම එකටම අස්සම් කරන්න. ආන්නේ වගේ Tamanට ලැබෙන අත්දැකීමක් හුස්මක් පිම්බීමක් හැකිලීමක් මේ ඉඳගෙන ඉනොට මේ දැනෙන දැනීමක් ඇවිදිනකොට හම්බෙන මේ වම දකුණ වශයෙන් දැනෙන දේ හෝ එනත මේ හුලං හමන හැටි සද්ද ඇහෙන හැටි වගේ දේවල් වල ඒ වාර්තා ලියමනේදී නාම රූප දෙකට දාලා ලියනවා කිව්වහම ඒක ගාක් ලොකු සාරක්ෂක භාවයක් අකුරු දැනීමක් ව්‍යාකරණයක් සාහිත්‍ය රචනයක් ඕන වගේ තේරෙනවා. නමුත් එහෙමනම් කියන්න බෑ. පේන දේ වටවලල්ලයක් නැතුව කෙලින් කියනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඒ වගේ විදිහට දිග වටවලල්ල යනවනම් සෝපාගයෙන් ප්‍රශ්න අහලා බුදුරජාණන් වහන්සේට උත්තර ලබන්න බෑ. එහෙම නැත්නම් මේ පුංචි දරුවන්ගේ පඬිත සාමණේර සංකීච්ඡ සාමණේර අහනකොටම වෙන දේ වෙන හැටියට විස්තර කරනකොට ඇත්තටම කියනවනම් ළමා වයසේ අපේ කතාව හරිම සරලයි. හරිම ඍජුයි. වයසට යන්න යන්න තමයි අපි මේ ආටෝක සාටෝක දාලා අතිශෝක්තිය දාලා වසංගලා කතා කරන්න පටන් ගන්නවා. ඒක වෙන්න වෙන්න වෙන්න අපිට දෙයක් නාම රූප වශයෙන් කතා කරන එක යට යනවා. ඇත්ත ඇති ඇටියෙන් කතා කිරීම යට යනවා. ඉතින් මේක අපිට තව පැත්තකින් කියන්න පුළුවන් මේ වටවලල්ල කියනට අමාරුයි තේරුම් ගන්න අමාරුයි ගැඹුරු නිසා අපිට භාවනා කරනකොට එකවරකට එක අරමුණක් කොටු කරගන්න පුළුවන් තත්ත්වයට ආවනම් ලක්ෂයක් අරමුණු තියෙන ලෝකයේ මම දැන් බලන්නේ මේකයි. මට ඇහෙන්නේ මේකයි. මේක ගඳ, මේක රස පහස කියලා ලක්ෂයක් අරමුණුල එක අරමුණක් කොටු කරගන්න පුළුවන් නම් ඒක බොහෝ දුරට නාම රූප පරිච්ඡේඥාණයට කිට්ටුයි. නාම රූප පරිඥානේ නැත්තම් භාවනා නොකරන අපේ හිතට මොන මොන අරමුණු එනවද කියලා විශ්සර කරන්න අමාරුයි. ඒක අද උදේ අපි බණක් ඇහුව කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ ඒකේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම උපමා ටිකක් දුන්න එක තේරුම් ගන්න ලේසි කියලා මම හිතනවා. අපි හිතනවා විශාල ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ හතර පැත්තේ මුරකාවල් හතරක් තියෙනවා. ඒ කාවල් කාමර ගාව මුරකාරයෝ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා. ඉතින් එයා කරන්නේ සෙනගට එන්න විශාල දොර අරින්නේ නැහැ. ඒකේ පැත්තේ තියෙන විකට්ටුව කියලා එකක් නැත්නම් ඔය කඩුල්ල කියලා එකක්. කඩුල්ලේ පොලිමේ යන්න අරිනවා එක්කනා පස්සේ එක්කනා. ඒකල එනේන එක්කනාගේ නම අහලා ඇතුළට දාන්න. අර විශාල දුරෙන් රොත්තක් ගියොත් අරසා කරන්න බෑ. කවුරු ආවත් දන්නේ නැහැ. මේ යනකොට පොලිමේ එක්කෙනෙක් එක්කවත් කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. අල්ලාප සල්ලාප බෑ. ඩෙන්ටිටි කාඩේ මොකද්ද නම්බරේ මොකද්ද නම්බර් ලියගත්ත හරියලිය ඇතුළට දානවා. ආන්නේ වගේ අර විශාල රොත්තක් යන දොර වහලා පුංචි කඩුල්ලක් ඇරලා එකක් පස්සේ එකක් යන විදිහට පොලිම හදාගෙන හැම එකක්ම අත නෑර ගණනක් ඇතුව අනන්‍යතාවයේ දැනුම් දීලා ඇතුළට ගත්තොත් ඒ මොරකාවල් කාර්යයට වග කියන්න පුළුවන් මං ඇතුළට ගිය ඔක්කොම ලකුණු කරගත්තයි කියලා. නිකමට හරි නන්න මුරකාවල් කාර්ය ආපු කෙනෙක් එක්ක කතා කර ආයතනය ඇතුළට ගියොත් මුළු දොරටුවම අනාරක්ෂිතයි. හරියටම ඇතුල් වෙන තැන අද්දුට තැන ඩෙන්ටි කාඩ් එක ඉල්ලා ගත්තා, නම්බරේ ලියා ගත්තා, දැම්මා. ඊගාව එක්කනාව ඩෙන්ටි කාඩ් ලියා ගත්තා දැම්මා. ඒසර පෛරුපාදාන කරන දෙයක්වත් නැහැ. අරමුණුත් එක්ක ඇතුළට යන්න වෙලාවකුත් නැහැ. භාවනා නොකරන එක්කනාගට හා ගාලා අර මහදොර ඇරලා තියෙන්නේ තොග පිටින් යනවා මුරකාරට වගේ වෙන්න බෑ. ඉතින් නිසා මේ මෙතෙන් ආවට පස්සේ අපි එකවරකට එක අරමුණක් ගානේ පෙළ ගස්සවලා ඒ අරමුණ ගැන අනිවාර්යයෙන්ම අනන්‍යතාවය ගන්න ඕනේ අපි. යැත්තේ කතා කරන්න යන්නත් එපා. ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්නත් එපා අරමුණේ. බල බල බල බල ඉන්නකොට අපිට තේරුනොත් මගේ පෙළ ගහලා එකවරකට එකා ගානේ ගත්තොත් අපිට යම් විදියට අරසාවක් කරන්න පුළුවන්. ඉතින් මේ නිසා මේ නාම රූප පරිච්ඡේඥාන ලැබීමට පෙළගස්වන යෝගාවචරයට කියනවා අපි සාමාන්‍ය ජීවිතේනට ඇසුත් ඇරලා කනත් ඇරලා නාසයත් ඇරලා දිවත් ඇරලා කටත් ඇරලා කයටත් පහසල වෙනවා හිතමුත් හිතවිලි හිතනවා. දොරවල් හයක් කරලා තියෙන්නේ. මොනව එනවද යනවද කියලා කාගවත් ළඟ පොත් ලැබීමක් නැහැ. ඉතින් මේ නාම රූප පරිච්ඡේ ඥාණයට අනුග්‍රහ වශයෙන් කියනවා ඇස් දෙක වහලා දකින්නයි කියන කෘත්‍ය නතර කළා දාන්නේ කියනවා. ස්විච් ආ වෙන්නේ කියලා කියනවා. ඒක දඬුවමක් නෙවෙයි කවුරුත් ඇවිල්ලා ඇස් දෙක පොට්ට කරනවා නෙවෙයි. ඇස් දෙක වහලා ඒක පොඩ්ඩක් නතර කරන්න. ඊට පස්සේ කනට එන ශබ්ද නැති තැනකට යන්න තියෙනවනම් සද්දයක් ගණන් ගන්න එපා. නාසයෙන් කටෙන් අරමුණු ගන්න එපා. එහෙම නැත්නම් ගඳ තියෙන තැනක සුවඳ තියෙන තැනක ඉන්න එපා. මොනවා හපන්න යන්නත් එපා කතා කරන්න එපා. කටෙන් විතරයි අරමුණු දෙකක් ගන්න අපි. අනිත් හැම අරමුණටම ඉන්ද්‍රිය දෙකක් තියෙනවා. රූප බලන්න ඇස් දෙකක් තියෙනවා. කන සද්ද අහන්න කන් දෙකක් තියෙනවා. ගඳ බලන්න නාස්පුඩු දෙකක් තියෙනවා. කට දෙකක් කරනවා. කනවයි කතා කරනයි. ඉතින් භාවනා කරනවා කියන ওই දෙකම නතර කරන්න කියලා ඒක කන පැලෙන්න ගැහුවා වගේ වැඩක්. මේ කතා කරන්න එපා කිව්වම උගෝදෙන කියන්නේ මේ තරහ වෙලයි කියලා. මම තරහක් නැහැ. ඊට පස්සේ කියනවා මනස දාන්න කියලා කයට කයේ මොකද වෙන්නේ කියලා බලන්න කියනවා මොනවත් නොකර. ඊටමතා කය හොල්ලන්න එපා. මොකද වෙන්නේ කියලා. එතකොට අර මහා දොර වහලා පොලිමට එන්න ඇරියා. දැන් බලනවා මේ කයට මොනවද දැනෙන්නේ කියලා. මේක තාමත් වැදගත්. මොකද අස්පනා අපිට වෙන දේ විතරයි අපි නිින්දක් ගිහිල්ලා හීනයක් දකින්නව නෙවෙයි. අරක්කු බිල ඩෝප් වෙලා මරගාතේ ඉන්නව නෙවෙයි. ගංජ ගහලා නෙවෙයි. මත් වෙලා නෙවෙයි අස්පනා අපිට වෙන දේ. අන්න ඕක හරියට කියන්න පුළුවන් නම් ඔතනින් තමයි සැකපිස දෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් යෝගාවචරයට මේ භාවනා මධ්‍යස්ථානයේ දෙන උපදේශපන්ති ඉච්චර අමාරුවටපත් වෙන එකක් නැහැ. තේරුම් ගන්න අපහසුටපත් වෙන එකක් නෑ. මේ අපි දෙකේ පන්ති ළමයිද? ඇයි අපිට මෙහෙම කරන්නේ? අපිට මේක කෙලින්ම කී කරන්න බැරිද කියලා ඕනේ නෑ. මේ නීති හදලා තියෙන්නේ ওই ඥාණයන්ට පෙළ ගැහෙන විදිහට. ඒ නිසා අපිට ආයෙසර පොඩි දරුවෙක් වගේ ඉඳගෙන ওই හිල් හයක් තියෙන උඹහේ හිල් පහක් වහන්න වෙනවා. වහලා එක හිලකින් දුම්පිඹලා බලන්න වෙනවා මොකද වෙන්නේ කියලා. එහෙම වෙනකොට අපි හිතමු යෝගාවචරයට තේරුනොත් අපි මේ වෙලාවේ ගෙදර හිටියානම් අපි මෙතන 100ක් ඉන්නවනම් 100 දෙයක් කරනවානේ. 100ක් නෙවෙයි එකෙක් 100ක් දේවල් කරනවා. දැන් මෙතන ඔක්කොමලා කට අරගෙන බනහනවා. ඔක්කොම තියෙන එකයි කරන්න තියෙන්නේ. එතකොට මේක ගොනුවක් වෙනවා. අන්නේ වගේ අපේ කය එක තැනක තැම්පත් කරලා මුරකාරයට කියන සතියට එනේන එක ලකුණු කරන්නයි කියන්නේ. සද්දයක් ඇහෙනවද ගඳක් ඇහෙනවද රසද්ද පහසද්ද ඒතර වැඩියෙන්ම එන එක නිතරම එන එක ජීවිත පැවැත්වීම සඳහා අත්‍යන්ත දේ නොබෝ වේලාගේ වැටෙයි මට දැනෙනවා හුස්ම ගන්න එක නිකම්ම සිද්ධ වෙනවා නැත්තම් හුස්ම ගන්නකොට මේ ඇඳුම් වල පිම්බීම හැකිලිම නිකම්ම සිද්ධ වෙනවා ඉඳගෙන ඉනකොට මේ පස්ස බිම ඇනිලා තියෙන හැටි ඇවිදිනකොට වැඩිය වෙනස් ඉඳගෙන ඉනකොට කියලා මෙන්න මේ ලකුණ එහෙම නැත්නම් මේ වැඩියෙන්ම පේන දෙයට අපි ප්‍රධාන කර්මස්ථානයි කියලා කියනවා. හැබැයි ඒත් එක්ක සද්දත් ඇහෙනවා, වේදනත් එනවා, හිතවිලිත් එනවා, මේ පොලිමේ යනවා. අපි බලනවා මේ මට ඉද්දෙන දේ, කුප්පන දේ, වැටහෙන දේ, දැනෙන දේ මොකද්ද කියලා. සිය දෙනෙක් බලන්න එකම ශාලාවේ හිටියට සිය දෙනාට වැටෙන්නේ සිය ආකාරයකට. සද්දයක් කාට ඔක්කොට මේ සද්ද ඇහිලා නැහැ. විස්තරය දැන් ගඳ නැහැ අපිට ඉස්සර මෙතන කුණු වලේ ගඳ ආවා. ඒකත් හැම කෙනාටම වැටෙන්නේ නැහැ. අමාරු කෙන ඔක්කොම හොඳයි මොක්කොම නරකයි වගේ නිසන්වනේ ගඳක් එනවා මේ කුණු වලින් කියලා. ඒකනයි ලියන්නේ. අනිකට ලියන්නේ නැහැ. ඉඳගෙනට පස්සරි දෙනවයි කියලා උංග දෙනෙක් කියන්නේ එක්කෙන දෙනෙක් පස්සපච්චා වේදනා කියන එක තේරිච්ච කට්ටිය ඔන්න පස්ස ඉඳගෙන ඉනවල පස්සරි දෙනවයි කියලා කියනවා. හැබැයි මේ 100 දෙනෙක් හිටියට හරිනම් 100 දෙනාම එකම ලියන්න eBay. ලියන්නේ නැහැ. ඒකෙන්ම තේනවා සාමූහික භාවනාවේ සාමූහික කමඨාන් සුද්ධ කිරීමේදී දේවල් දුන්නට අපේ හිත ගන්නෙ එක එක දේවල්. අපිට තියෙන වරණාව ශෝෂණයක්. අරමුණු තියෙන හැමදේම. මට තේරෙන්නේ මං ගන්නෙ කලින් විනිශ්චය වෙච්චි ලතාවකට, ආරයකට, න්‍යාය පත්‍රයකට. මේක ලියන්න ගියාම තේනවා අරමුණු වල විශේෂත්වයේ තියෙන්නේ අපි මේ තෝරලා ගන්න අපි ළඟ තියෙන පෙනේරයක් අපේ පෙනේරය හැටියට තමයි මගේ වාර්තාමල් ලියන්නේ. ඒ නිසා ඒකට මොකුත් එකතු කරන්නත් එපා. ඒ වැටෙන්නේ මොකුත් අඩු කරන්නත් එපා. ඇති හැටියට වාර්තා කරන්න. ඒක කොච්චර අමාරුද බලන්න ආර්යයන් වහන්සේ නමකට විතරයි ඒක කරන්න පුළුවන්. නැත්නම් අපිට මේක වැටුණා ඒක හොඳ නෑ මේක වැටුණා මේක හොඳයි මේක වෙන්න ඕනේ මේක නොවෙන්න ඕනේ කියලා අර වර්ණ කණ්ණාඩියකින් බලනවා වගේ බලන්නෙම අපි වார்த்தාව ලියනකොට ඇති හැටි නෙවෙයි ඒ නිසා අපිට හරි අමාරු නමුත් ඒක භාවනා කරන අයගේ දෝෂයක් නෙවෙයි ඒක කියලා දුන්නේ නැති ගුරුවරයාගේ දෝෂේ ඒකයි බුදුරජාණන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂය පෙරම්පිරුවා. මම වචනයක් කතා කරොත් කවුරු සැක නොකරන්න. අද්විච්ච වචනා බුද්ධා අමෝග වචනා ජිනා. සරුවචනසේ වචනයක් කතා කරොත් කවුරුවක්වත් හිතන්නේ මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට බුදුහාමුදුර බොරු කියනවා. එහෙම නැත්නම් අපේ හිත දිනා ගන්න හදන කියලා එහෙම කන්නේ. ඒකට බුදුරජාණන්සේ අපි වෙනුවෙන් පාරමිතා පිරුවා. ඊට පස්සේ මේ 2600ක් කාලය ඇතුළත ගුරුවරු අපිට ආප්තෝපදේශ හදලා ක්‍රමසාවිදි හදලා දුන්නා මේ ඔක්කොමලා නන්නත්තාරේ දරුවන් දෙමාපියන්නේ දරුවෝ මේ කට්ටියට ඒ වෙලාවේ සිද්ධ වෙන දේ වාර්තා කරන්න ඇරියොත් කවදා හරි හිතන්න අපට එක විනාඩියක් නැත්තම් හුස්ම රැලි 10ක් පිම්බි මැක්ලිම 10ක් පියවර 10ක් විතර කොහොමද මේක සිද්ධ වෙන්නේ එක දිගට බලාන යනකොට එකට පස්සේ එකට එන හුස්ම රැල්ල දිහා බලාන හිටියොත් මේ හුස්ම රැලි දෙකක් එක වගේද පිම්බීම හැකිලිම දෙකක් එක වගේද? ඇවිදිනකොට පියවර දෙකක් එක වගේද? ඉතින් හැම කෙනාම එක වගේ විය යුතුයි කියලා හිතලා එක වගේ නොවුනොත් චෝදනා කර කර තමයි ලියන්නේ. නමුත් කවදාකවත් හුස්ම රැලි දෙකක් සමාන නැහැ. පිම්බීම හැකිලිම දෙකක් සමාන නැහැ. වම දකුණ දෙකක් සමාන නැහැ. මෙන්න මේ විචිත්‍රත්වය දැක ගන්නා සුළුව අනිත්‍යත්වය දැක ගන්නා සුළුව විපරිණාමය දැක ගන්නා සුළුව ඇතිව නැති වෙන බව දැක ගන්නා සුළු බවට අරමුණ දිහා බලලා ඒක වාර්තා කරනත් මේ වගේ වැඩමුළු පහක් හයක් කරන්න වෙයි. එහෙම නැත්නම් අපි දන්නේ දැකපු දේ විදිහටම මැටි බුද්දෙක් වාගේ ගල් බමුණෙක් වාගේ හුස්ම දිගටම තියෙන වෙනස් වෙන්න බෑ වෙනස් වුණොත් හුනියමක් කවුරු හරි ඌණියම් කළා. එහෙනම් අභාග්‍ය සම්පන්න දෙයක්. අන්න එහෙම නැතුව මේ අරමුණු එනේන අරමුණ එකාට කොටු කරගත්තට පස්සේ ඒ අරමුණෙන් අරමුණට සමානකමක් නැහැ පුදුමාකාර විචිත්‍රත්වයක් තියෙනවා. මේ දැකීම පවා අපේ ජීවිත සංස්කරණයේදී අපේ පෞරුෂත්වය හැදීමේදී අපේ රුචිකසුකම් දැනගැනීමේදී විශාල වෙනසක් ඇති කරනවා. හරියට ලෙඩක් ඇති වෙච්ච කෙනෙක්ගේ බීජ රෝගකාරක බීජය විෂ බීජ අල්ලගත්තා. රෝගයකට අදාළ මූලික විස බීජයක් තියෙනවා. ඒ විස බීජ ලෙඩ වුණාට පස්සේ নানা ආකාර විස බීජ වැටෙනවා මෙයාගේ ඇඟට. මොකද මෙයාගේ අර ප්‍රතිශක්තිය අඩු වෙන නිසා. ඊට පස්සේ බෙහෙත හරියන්නේ මූල බීජය අල්ලගත්තොත් මූල රෝගකාරක ඇල්ලුවොත් විතරයි. ඒක ස්පිතාලේ කරන්න බෑ. ඒක මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකේ කරන්න ඕනේ. ඒකට රෝග ලක්ෂණේ එන්නකොටම අතුරු ආන්තරා වලින් බාධා කරන්න ඉස්සෙල්ලා එයාගේ පටක අරගෙන පරීක්ෂා කරන්න ඕන. අන්න ඒ වගේ අපි දැන් මේ මට සංසාර රෝගේ ඇති කළ දෙයසින මේ ආනාපානය හරහාද මට මේක බේරන්න පුළුවන් වෙන්නේ. පිම්බීම හැකිරීම හරහාද මට බේරන්න පුළුවන් වෙන්නේ. ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ දැනෙන හැපෙන දේ හරහාද පුළුවන් වෙන්නේ. වමෙන් දකුණද පුළුවන් වෙන්නේ කියලා නිතරම වැඩියෙන් Tamanට දැනෙන ඉද්දෙන කුප්පන අරමුණ මේ යෝගාවචරයේ කමඨාන් වார்த்தාවෙන් තමයි අල්ලන්නේ. අල්ලගෙන කියනවා දැන් මේ අරමුණ නැවත නැවත එනවනේ ආස්වාසය ආවා. ඊගාටත් ආස්වාසය එනවා. ඊගාටත් ආස්වාසය එනවා. ඒ කියන්නේ යෝගාචරය දැන් සෑහෙන දියුණුවයි බලාගෙන ඉන්න පුළුවන් අරමුණක් දිහා ඉඳගෙන ඉන්නත් පුළුවන්. ඒක ඔය වෙනස් වුණාට කමන්නේ. මේක වාර්තා කරන්නත් පුළුවන්. ඒක මේ මොන්ටිසෝරි පන්ති ළමෙක් නෙවෙයි මේ කතා කරන්නේ. බාලාංශ පන්ති ළමෙකුත් නෙවෙයි. දැන් සෑයෙන පන්ති ප්‍රමාණයක් පහුගල මේකට කියනවා චිත්ත විසුද්ධි, ditth විසුද්ධි, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditth විසුද්ධි පහු කරලා. අරමුණක් දිගට බලන්න ඉන්න පුළුවන්. බලාන ඉඳලා ඒ අරමුණු ධර්ම પરම්පරාවක් වගේ මතුවෙන හැටි කාට හරි ලියලා sannivedana කරන්න පුළුවන්. ඉතින් මහ විශාල ඥානයකට දොර ඇරෙනවා වල. මෙන්න මෙතෙන් ආවට පස්සේ මේ කාංකා විතරනේ සඳහා කරන්න කියන්නේ මේ අරමුණක් ඇවිල්ලා ඒක තව අරමුණකින් ප්‍රතිස්ථාපනය වෙනකොට අපි දකින්නේ ඇවිල්ලා ගොරෝසු වෙච්ච අරමුණු පමණයි කවදාකවත් අරමුණක හටගන්ම දැකලා නෙමෙයි අපි කතා කරන්නේ. බබෙක් හම්බුණා කියලා දොරට වඩනකොට බොක්කේ මාස 9කුත් සුමාන දෙකක් ඉඳලා තියෙනවා. ළමයා හම්බුණා කිව්වට වදන වෙලාවේ ඒ වෙන වැඩ කොටසක් යනවා ඊට කල්ැතු. ඉතින් අපි උප්පත්ති කියලා බාරගන්නේ උතන වුණාට ඒකත් පෙන්වන්නේ නැහනේ. ළමයි හම්බෙන්න හැටි පෙන්වන්නෙත් නැහැ. ඒකත් වසංගල කරන්න. වැහැංගියන්ගේ වෙස් පැන්දට පස්සේ එළිය තමයි නටන්නේ. බඩගෙඩි එනකොට දන්නවා වැඩි හරි කියලා. ඔන්න වැදුවට පස්සේ තමයි ඔන්න බබෙක් හම්බුනායි කියලා කියන්නේ. නමුත් මුල කොහෙද සිද්ධ වෙන්නේ? වෙස් පෙට්ටිය බැඳගෙන වෙස් නැටුවට වෙස් බඳින හැටි පෙන්වන්නේ නැහනේ අපිට. මේ ලෝකෙ කිසිම තැනක හටගන්ම පෙන්වන්න නැතුව වහලා ගේම ගෙනියන්නේ. මතු වුණාට පස්සේ තැන ඉඳලා තමයි අපි දකින්නේ. ඉතින් ඒක නිසා බුදුජාන් වහන්සේ සඳහන් කරන මේක නැවත නැවත එන්න ඇරලා ඕක එන්න චිත්තක්ෂණයට ඉස්සෙල්ලා මුඛ ඉඳලා කොයි ආවේ කියලා බලන්නේ. මේකේ මුලට යන්නේ කියලා. ආස්වාසේ නිතරම එන තරමට ප්‍රස්වාසේ නිතරම එන තරමට පිම්බීම හැකිලිම දිගටම එන තරමට හැපෙන හැටි දැනන තරමට ඇවිල්ලා මේක මේ මෙතෙන්ද මේ අහස් කුරප්පත් වෙලා වගේ එන්නේ කොහේ ඉඳලාද එන්නේ කියලා බලන්න කියන එක තමයි මේ සැකහැර දැනගැනීමේදී කාංකා විතරණේ සඳහා යෝගාවචරයට දෙන කමඨහන් සුද්ධ කිරීම. ඒිට ඉස්සෙල්ලා මේක නිතර එන්න අරින්න ඕනේ. එන බවට වග බලා ගන්න ඕනේ. බලාගෙන මේ එන්නේ කොහේ ඉඳලාද? මේ මේ මේ தත්ත්වෙට එන්න චිත්තක්ෂණයට ඉස්සලා මෙයා මොන වගේ ස්වරූපයක්ද තිබ්බේ කියලා. ඒ මුල බලන ගතිය නිදර්ශනයක් වශයෙන් පෙන්වනවා නම් කියන්නේ ඉර නගින්න විනාඩි 30කට ඉස්සෙල්ලා අරුණ නගිනවා. අරුණට කල්ැතුව ගිහිලා බලන හිටියොත් අරුණට විශාල පෙළ ගැස්මක් තියෙනවා පෙරදිග අහසේ. ඒක ඉස්සල්ලාම රත් පාට වෙනවා. ඊට පස්සේ එන්නේ එන්නේ සුදු පාට වෙනවා. ඒ සුදු පාට වෙලා සුදු පාට ආලෝක ඒකට කියනවා ප්‍රභාවක් කියලා. ඒ ප්‍රභය හරි මැදින් තමයි විනාඩි 30ක් ගියාට පස්සේ සූර්යයා උඩට එන්නේ. ඒ නිසා සූර්යයා උඩට එන්නේ ඉස්සෙල්ලා රංගනේ දිහා බැලුවොත් එයා දන්නවා මෙතනින් පටන් ගත්තොත් තව විනාඩි 25කින් ඉර නගිනවා. මෙතනින් පටන් ගත්තොත් විනාඩි 20කින් ඉර නගිනවා. මෙතනින් පටන් ගත්තොත් විනාඩි 10කින් ඉර නගිනවා කියලා අර අරුණේ පෙළ ගැස්ම දිහා බලාන හිටියොත් පේන්න පටන් ගන්නවා. ඉර නැග්ගට පස්සේ බලනකොට වැඩි විශාල කතන්දරයක් තියෙනවා. ඉර නගින්න ඉස්සෙල්ලා ඒක අපි ලංකාවේ මිනිස්සුන්ට මේ ඉර සේවය බලන්න ගියාම අහුවෙනවා. ඉරිපද කියලා උඩ නැගල් බලහිනකොට පේනවා ඉර සේවය කියලා. ඒකට බුදුජානක කියනවා ඉර බලන්න ඉස්සෙල්ලා අරුණ බලන්න ඉගෙන ගන්න. ඒ නිසා මේ ආස්වාසේ එනකොට අර සතිය ආපු ආස්වාසේ බලන්නත් ඉස්සෙල්ලා එන්නත් ඉස්සරලා අටවා ගන්නලද සතියකින් මේ කොහේ ඉඳලාද මෙයා එන්නේ කියලා බලන ගතිය කියනවා ප්‍රත්‍ය දැන ගැනීම කියලා. පච්චය පරිග්ඝහ ප්‍රත්‍ය අල්ල ගන්නයි දඟලන්නේ. මේ නටාගෙන එන්නේ කොහේ ඉඳලාද කියලා බලන ගතිය. ඉතින් මේක අරමුණු ලක්ෂ ගානක කවදාකවත් බලන්න බෑ. එකකට පස්සේ එකක් අරමුණ විදියට පෙළ හදාගෙන ඒක දිහා බලලා මේ එන හැටි බලන ගතිය තුල අපි රෝගකාරකයට යනවා ලෙඩේ ඉඳලා. එහෙම නැත්නම් මූලය හොයනවා. ඒකේ අටුවාව පෙන්ලා දීලා තිනවා අතරමඟදී පොඩි අත දරුවෙක් පාරේ නතරලා වැඩිලා ඉනවා අතරමං වෙලා අපි ළමයා අරගෙන අතට ඒ ළමයෙන් අහා ගන්නවා එයාගේ අම්මයි තාත්තයි කවුද කියලා. ඒ ළමයා දන්නේ නැහැ නේ ප්‍රශ්නවලට උත්තර දෙන්න අත දරුවේ. මේ ළමයාගේ මොකොත් කරන්න බෑ. මේ ළමයාගේ මුල හොයන්න ඕන. ළමගේ අම්මා තාත්තා කවුද කියලා හොයනවා වගේ අපි මෙතෙක්කල් දැකලා තියෙන මුළු ලෝකෙම හටගත්ත දෙයක් මිසක්කා හට ගැනීමේ ක්‍රියාවලිය යටිපහුව කරලා තිනවා හටගත්ත දේවල් බලන්න තියෙන කෑදරකම නිසා. ඒ නිසා හිමීට මේක වෙන්න ඇරලා කොහේඳලා දෙන්නේ කියලා බලන ගතියට කියනවා පච්චපරිග්ගහ ඥානි කිය. ඒ කියන්නේ samudaya දැකීම කියලා අපි මේකට භාවනා පාරිභාෂිත ශබ්ද මාලාවේ පාවිච්චි කරනවා. දේවල් එන්න ඇරලා කොහෙන්ද එන්නේ කියලා බලන එක. ඉතින් මේ විදිහට බැලුවොත් පේනවා ලක්ෂ ගණන් අරමුණු වටපිට බල බල මේක කරන්න බෑ. අරමුණකට පස්සේ අරමුණක් එන විදිහට බලලා ඒක නැවත නැවත එන අරමුණක් ප්‍රත්‍යක්ෂණය කළ අරමුණක් නොමිලෙදෙන අරමුණක් වෙන්න ඒකයි බුද්ධ ඥානසේ මේ බුද්ධ ඥාණයෙන් කියන්නේ මේ ආස්වාද ප්‍රසවාසය මේකට සෑහෙන්න ගැලපෙනවා. එකට පස්සේ එකක් එනවා. මේ ආස්වාද ප්‍රසවාසය මට දැනෙන ආස්වාසිය මට දැනෙන්න පොඩ්ඩකට ඉස්සරලා කොහේදලා දායි. අර විදිහට බලාන හිටියොත් වෙනදා නොදැනෙන විදිහට එන්න චිත්තක්ෂණයට ඉස්සලා නැත්නම් නාස්පුඩු පුරවාගෙන යන මට්ටමට යන්න ඉස්සරලා සුලි සුලඟක් එන්න වගේ හුලං ගණ දිනුවක් නැති ඉන්න ගණ දිනුව හට ගන්න හැටි පොඩ්ඩක් ඉස්සරහට දකින්න ඕන. මේක තමයි සතියේ ප්‍රවර්ධනය කියලා කියන්නේ සතිපට්ඨානය කියලා කියන්නේ අඛණ්ඩ සතිය කියලා කියන්නේ වේපුල්ල සතිය කියලා කියන්නේ ඉසල සතියට අරමුණු අරගෙන අරමුණ හට ගන්නා තැනට මූලයට හිතේදීම කියලා කියනවා. මේකට යෝනිසෝ මනසිකාරය කියලාත් කියනවා. අපි දන්නවා යෝනිය කියලා කියන්නේ ස්ත්‍රී ලිංගයට. ඒක සාමාන්‍ය පොතේ එහෙම කියන්නේ නැහැ. පොතේ කියන්නේ ඥාණයට කිය. ස්ත්‍රී ලිංගේ තමයි හටගන්නේ. හට ගන්නකොට හටගත් එක නෙවෙයි හට ගන්න තැනට හිත යොදලා කොහොමද ඒක එළියට එන්නේ කියලා දරු ප්‍රසූතියක් ගැන එහෙම නැත්නම් පිපිච්ච මලකනම් පොහට්ටුව දිහා නැගපු ඉර නම් ඉර නගින්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ කියලා මේක ආපස්සට ඇදීම කියලත් මේකට කියනවා. එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. අපි කවදාකවත් දැකලා නැති දර්ශනයක් දැක් ගන්න පුළුවන් අරමුණ දැක්කා වගේ නෙවෙයි අරමුණ හට ගන්න හැටි අරමුණ පෙළ ගැහෙන හැටි අරමුණ වේශ නිරූපණය කරන අරමුණ වේස් පෙට්ටිය වඳින හැටි දැක්කොත් පුදුමාකාර කරුණ වර්ගයක් තියෙනවා ඒ මොකද මේ හට ගන්න වෙලාවේ හටගත් අරමුණට වැඩිය විපරිණාමය බොහෝම ශීඝ්‍රයි මනුස්සයෙක් විතරයි අවුරුදු 15ක් 16ක් යනකම් අම්මයි තාත්තයි ළඟ ඉන්නේ නමුත් බලි බලි පැටියක් කම්නොත් බලන පෝස් පැටියක් කරනවා බලන පළවෙනි දවස් දෙක තුන හතරත ඒ සතා වැඩෙන වේගය පුදුමාකාරයි. අලි පැටියක් එහෙම ගත්තොත් පළවෙනි දවස් ටිකේ විරහට ගන්න ඉස්සෙල්ලා වේගවත් වර්ධනයක් තියෙනවා. අපි ඒක දකින්නේ අපි දකින්නේ වර්ධනයේ වෙලා ලොකු වෙච්ච සතා. අරමුණක් ගත්තත් එච්චරයි. අන්නේ විදිහට අපි අරමුණු ප්‍රමාණය අඩු කරලා එකකට පස්සේ එකක් එnderලා ඒකට අතිරේක සතියක් යොදලා එන්නත් ඉස්සලා මේක බලා ගන්නා ස්වරූපෙන් බලාන හිටියොත් එයා ලස්සන රංගනයක් පානවා. අපි මේ දකින්න දෙයට වැඩිය ශීඝ්‍ර වෙනසක් ඇති වෙනවා. එතකොට යෝගාවචරය මේ මුලට යන්න යන්න යන්න අරමුණක මුලට යන්න යන්න වාට පිටේ එහෙන ගැහුවත් ඇහෙන්නේ නැතුව යනවා. ඇඟේ තියෙන මරු මොකක්වත් දෙන්නේ නැහැ. වේදනාවක් දැනෙන්නෙත් නැහැ. මොකද අර හිත මේකට කිඳා වැලා තියෙන්නේ. හිත ඒකට নিমগ্ন වෙලා තියෙන්නේ. ඒක නිසා කියනවා සතියේ ලක්ෂණයට අපිලාපන ලක්ෂණ. සතිය මේ වතුර උඩ පාවෙන පොරොප්ප කැල්ලක් වගේ එහෙම පාවි පාවි ඉන්නේ වතුරට දාපු ගලක් වගේ දාපු දැනීම ඇතුළට බහින. ජල කන්ද ඉවර වෙනකම්ම බහින. කොයි වෙලාවක අපි හරි කමන්නේ ආරමුණක මුලට හිත යොදන්න පටන් ගත්තොත් ඒ මුලට බහින ක්‍රමය කොතනක හරි ඇවිලෙනවා ඇවිල්ලා ඇතුළට බහිනවා. ඒක පෙන්නනවා නිකන් මේ තැම්බිච්ච අල කෑල්ලකට ගෑරුප්පෙන් අයින්නවා. මේසේ මැද තියෙන කපපු අල කෑලි ටිකක් තියෙනවා. මේසේ ඉන්න එකනා ගෑරුප්පෙන් අල කෑල්ලක් ගන්න හදනවා. ඒකට අමෝරගෙන ගිහලා ඔහම ඇන්නට අල කෑල්ලක් එන්නේ නැහැ නේ. අල කෑල්ලට තියලා ගෑරුප්පේ ඇන්දේ ඇදයක් තියෙනවානේ. ඒ ඇද ගානට බස්සනකොට අපිට තේරෙන ඕන දැන් නම් අලයට බහිනවා. දැන් ගෑරුප්පෝ ගන්නකොට ගත්තොත් අල කෑල්ල දවටිලා. එහෙම නැතුව ඔහොම කතා කරන ගමන් ඔහොම දාලා ගත්තට අල කැල දැවටෙන්නේ නැහැ. ඒ නිසා මේ අරමුණක් හා බද්ධ වෙන හැටි අරමුණකට අවුලව ගන්න හැටි සහ ඊට පස්සේ අරමුණ දිගේ මේ බහින හැටි අර අල කැල අල කැල බහින හැටි ගෑරුපින් තමයි දැනෙන ගතියක් තියෙන. දැන් නම් වැඩේ හරි කියලා. ආන්න ඒ ගතිය තුල හරහා තමයි ඔය පච්ච පච්ච පරිග්ගා ඥානෙ සිද්ධ වෙන්නේ. මේ වෙන අරමුණක නෙවෙයි අසවල් අරමුණේමයි මෙන්න දැන් ඒක දිගේ බයහගෙන යනවා. ආන්නේ විදිහට මේ ලක්ෂයක් අරමුණු තියේදී Taman ඕනේ අරමුණට දවට ගැනීම සහ ඒකට බස්ස ගැනීම කියන එක මේ තියෙන කාමයේ අනිත් පැත්ත. කාමයේ තියෙන දේවල් රස කරන එක. මෙතන කරන්නේ එක අරමුණක් අරගෙන ඒකට බස්සන එක. රස කරන එකට කියනවා කාම ගුණ කියලා. මේ බස්සන එකට කියනවා ඒකාග්‍ර භාවය කියලා. ඒකෝදි භාග සම්පූර්ණ වැඩ දෙකක් යනවා. කොයි වෙලාවක හරි Tamanට වැටෙනවා නම් දැන් අල කැලලට බහිනවයි කියලා ඒ දැනීම මේකට ප්‍රත්‍යක්ෂය කියලා කියනවා. තැම්බිච්ච අල කැලලකට ගැරුප බහින ඇති. එහෙම නැත්නම් හෙල්ලයක් විසි කරනකොට ඒ හෙල්ලේ ගිහිලා බුරුල් පසකට වැදිලා හෙල්ලේ වැටෙන්නේ කාගෙන බහිනවා. ගලක එහෙම වෙන්නේ නැහැ. අන්නේ වගේ බුරුල්පසකට හෙල්ලයක් වැටෙනකොට බහින ගතියක් යන කියලා හිත ගන්නවනේ හෙල්ලේ. ආන්න ඒ වගේ මේ ඉන්නේ මගේ අසවල් අරමුණේ ඒක සඳහා මම හරියට කෝණයට තියලා දාන බස්සනවා ඒකට කියනවා මානසිකාරය කියලා. ඒකට මට තේරෙනවා අලකැලකට බහින හැටි. හෙල්ලයක් පොළවේ බහින හැටි වෙනස්. එහෙම නැත්නම් ඒ බුරුම් පන්සිංශල හරියට උවට දස්සන දෙනවා. ගිනි පෙට්ටියක් ඇට ගිනි කූරක් ගහනකොට ගිනි පෙට්ටියට මෙහෙම දමලා එන්නට හරියන්නේ නැහැ නේ ගිනි පත්තු වෙන්නේ නැහැ හරි කෝණයක් තියෙනවා. හරි විදිහට දෙක අල්ල ගන්න ඕනේ. එක තැනකදී ගිනි පුරුකක් එනවා. හැම කෙනාටම බෑ. ඉතින් ලොක්කෙක් කිව්වලු මොට්ට බාලට කඩේ ගිහිල්ලා ගිනි පෙට්ටියක් ගෙනින් කියලා. ඉතින් ගෙනල්ලා පත්තු කරනවල එක කුරක්වත් පත්තු වෙන්නේ මොට්ටවල මෙහෙම බලපන් එක ගුණ කරකත් පත්තු වෙන්නේ මොකද වෙලා කියන්නේ නෑ නෑ මම ඔක්කොම පත්තු කරලා බලලා තමයි ගෙනාවේ කිව්වලු හරියටම තිබුණා පත්තු නයි කිව්වලු වෙලා ඒ ගිනි පෙට්ටි ඉතින් පත්තු වෙන්නේ ආයේ ඒක ඒක ටෙස්ට් කරලා නෙදී ටෙස්ට් කරලා නැත්තම් පත්තු වෙනවා ඒ ගිනි පෙට්ටියට ගිනි කූර ගහන ගැහිල්ල කාට හරි කෝණය කියලා දීලා බර කියලා දීලා ගණිත පාඩම උගන්වන්න පුළුවන් තාවත් බෑ භාවනාවේදී මේ අරමුණට හිත බස්සනවයි කියන එක ඒ පාවොක්සයිඩෝ කියන ඒවා කියලා මම බැනුම් අහනවා. මේ කොල්ලෙක් කෙල්ලෙක් යාළු කරගන්නා වගේ වැඩක්. ඔක්කොටම බෑ මටත් කියලා වුණා. මටත් කරගන්න බැරි වුණා. ආධාවක් නැතිකම නෙවෙයි. කෙල්ල නැතිකමත් නෙවෙයි. එක කෙල්ලක් අල්ලන්නේ ඒකට ලේන්සු දීලා චොක්ලට් දීලා ඉතින් වැඩ ගොඩක් තීරණනේ ඔගේ. අහන්න මේ කටහිටදී ඔය ඔක්කොමලා බමයි. එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ මගේ හිත දැන් මේ බහින්නේ මොන අරමුණටද කියන එක. කොයි එකටද මේ බස්සන්න ඕනේ බස්සනකොට අනික් අරමුණු සියල්ලම අවචාවට යනවා. බස්සන අරමුණු තේරෙන්නේ. අනේ එතකොට මේ යෝගාවචර යම් මානසිකාර ක්‍රමයක් පවත්න්න එපායි. ගිනි පෙට්ටිය යම් ක්‍රමයකට අල්ලන්න ඕනේ කියලා ගිනි කූරක් කරන හරි ක්‍රමයකට ගහන්න එපායි. ඉතින් ගිනි පුළුගේ එනකොට කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ නේ මොට්ට බාලගෙන ආපු ගිනි පෙට්ටිය නිකන් ගිනි පෙට්ටියද කියලා. මේක කවකින් හරි ආලා හරියනවාද? ගිනි කූරක් ගහුව ගිනි කූර ගහපන් කිව්වට පස්සේ වම් අතින්ද ගිනි පෙට්ටිය ගන්න ඕනේ දකුණෙන්ද ගිනි කූර ගන්න ඕනේ ගිනි කූරේ කළු පැත්තද ගහන්න ඕනේ අනිත් පැත්තද ගහන්න ඕනේ කියලා අහනවා කණ්ඩ දෙයක් ගහන්න දෙනවා මොකද්ද මේ කියන්නේ මේ සක්මන් කරන්න ගියාම සාහස කෙලින් බලාන යන්නද කකුල් දෙක උඩ තියාන යන්නද ඔළුවෙන් ඇවිදින්නද කොහොමද ඇවිදින්නේ කියලා අහනවා නිකන් හරියට කවදාකවත් ඇවිදපු කෙනෙක් නැති කෙනෙක් එහෙම තමයි ඉතින් මම මේ hina වෙන්න කිව්වට කවුරු පටන් ගත්තත් ඔය වගේ තමයි වාඩි වෙලා බලන්න කිව්වම හුස්ම ගන්න කොහොමද කියලා අහන. හරියට නිකන් කවදාහකවත් හුස්ම ගත්තේ නැති කාරය. හුස්ම ගන්න ගියොත් හෝස් හෝස් ගාලා ඉස්සරහින් මනුස්සයගේ හෙයා ස්ටයිල් එකත් ඇදලා ඉන්න වගේ ඔන්න හුස්ම ගන්න. නයි බිම්බිනවා වගේ. ඉතින් මේක නොකරපු එක භූතෙක් ඉන්නවද බලන්න හැම එකකම හැටි. අපි එක අරමුණක් අල්ල ඒකට යොදවන්න ගත්තොත් අපි තාම ඉපදිච්ච නැති පොඩි උන් වගේ. නානා අරමුණු වලට හිත බනින පිස්සු වෙච්ච වඳුරෙක් වගේ ඒකෙන් කවදාකවත් ඔය පච්චේ පරිග්‍රහ ඥානෙ හෝ නාම රූප පරිච්ඡේදයක් නෙවෙයි කුටු කර අල්ල ගන්න පරිච්ඡේද කරනවායි කියලා කියන්නේ අනෙක් සියල්ල කියන මේක වෙන් කර අඳුරන. ඒක කියන අනන්‍යතාවය කියලා අපි අන් කිසිවක් නෙවෙයි මේමයි. ඒක කියනවා අත්‍යන්ත ලක්ෂණය කියලා. ඒකට කියනවා පච්චත්ත ලක්ෂණය කියලා. ඒකට කියනවා පෞද්ගලික ලක්ෂණය කියලා. ඒකට කියනවා සුවිශේෂී ලක්ෂණය කියලා. එතකොට මම මේ කතා කරන්නේ අසවල් අරමුණ කියලා එයා හරියට අනිකුත් සියලු ලක්ෂයක් එයා කරමුනේ වෙන් කළ කියන්න පුළුවන් වෙන්නේ. කියන්නේ නැතුව ඒක පැහැදිලි කරලා කියන්න බැරි නම් ඉතින් කවදාකවත් ලකුණු ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ නිදර්ශන වලින් මම හිතනවා කාට හරි තේරුම් ගන්න පුළුවන් වෙයි. මට වැඩිපුර ඇසුරු කරන්න පුළුවන් කොයි අරමුණද ඊට පස්සේ අරමුණේ ඇතුළට බහින්න කොයි අරමුණද මම මේ එන හැටි බලන්න පාවිච්චි කරන්න ඕනේ කියලා හැම අරමුණෙම කරන්න බෑ. ඒ තමන්ගේ මූල කර්මස්ථානේ වෙන්න පුළුවන් හුඟක් වෙලාට ඒක වෙන්නේ ඒකේ. එහෙම විය යුතුම නැහැ. කොයි වෙලාවක හරි මේ අරමුණට ඇතුළට බහින ගතිය ආවනම් අරමුණ හට ගන්නා තැන දැකීම පිළිබඳව නැත්නම් මුලත් සමග අරමුණ දැකීම කියලා අපේ ලොකු සංසයකට කියනවා. අරමුණ දැක්ක මෙතෙක් කල දැන් අරමුණේ මුලත් සමග අරමුණ හට ගැනීම සමග අරමුණ දකිනවා. ඉතින් මේක මානසිකාරය කියන වචනේ තමයි සරුවචනාංශේ අපට අඳුල්ලා දීලා තියෙන මේකට සමහර විටක මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ දීපු වචනේ සිංහලට දාලා තියෙන මෙනෙහි කිරීම. අවශ්‍ය අරමුණ මෙනෙහි කරන්න. ගොඩක් අරමුණු එනකොට නම කියලා කතා කරන්න. නම කියලා කතා කරපුවාම එතකොට අපි දන්නවා අසවල තමයි ඉන්නේ කියලා. ඒ හරියට නම කියලා කතා කිරීමෙන් වදින වැදිල්ල අපේ සිංහල ඉතිහාසයට බොහොම සම්බන්ධයි. මහින්ද මහරහතන් වහන්සේ ඇවිල්ලා තිස්ස කියලා හරියටම කතා කරපුවාම රජුරෝ හෙල්ලුම් කාලා හිටියා. රජුරෝ දඩේම කෙලියේ හිටි විශාල සෙනගක් එක්ක. ගලක් උඩ කියලා 30 කියලා කතා කරන්න රජුරවන්ට මචං කියලා කතා කරන්න කාටවත් බෑනේ. රජුරු හෙල්ලුම් ගාලා හිටිය මගේ නම කියලා කතා කරන්න පුළුවන් කවුද කියලා. බලනකොට දිලිසෙන රූපය. ඊට පස්සේ ගියා සමනාමයන් මහරජා ජම්බුදීපා ඉදාගත තමේ වණුකම්පාය. එච්චරයි ලංකාවම බුද්ධ ආගම වුණා. අතන හිටපු දඩේ මෙගේ තියෙන සාමාන්‍ය සෙබලෙක් අල්ලගෙන බුද්ධහමට හරව ගත්තා නම් අපිට එයි කියලා හිතනවා. ඉතින්දි මහා එකාම අල්ලන්න ඕන. අල්ලලා ඌට ගහන්න ඕන. ඒ කියන ගෝයන් කපනකොට කපන්න ඕනේ උප්පිඩ අතට ගත්තා ඒක දැකත්තදම කැපුවා ඒක අරන් තිබ්බා. ඊට පස්සේ තව උප්පිඩක් ගත්තා කැපුවා. එතකොට මොකක්ක ප්‍රශ්නයක් නැහැ. මේ ගෝයන් කෙතම ඒක දැකත්තෙන් කපන්න බෑනේ. කිතේ ඒක විඩක් ඇල්ලුවා කැපුවා. අන්න වගේ මම මේ දැන් මගේ හිත ගිහිලා තියෙන මේකෙයි. ඒ අරමුණ කොහෙන්දලද එන්නේ කියන දේ හරියට විස්තර කරන්න නම් යෝගාවචරගේ හරීම සමයේ මේ ව්‍යාකරණයක් තියෙන්න ඕනේ භාෂාව. එතන අහගෙන ඉන්නේ කරන්න තේරෙනවා මෙයා බල්ලයි නරියයි කතාවක් කියනවා. මිස කමඨාන් වார்த்தාවක් ලියන්න දන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම අමාරු සංකීර්ණ වැඩක්. නමුත් අපි Nissan වනේ සතුටු වෙනවා 60 වෙනි වැඩපොළුවේ ඉඳලා දැන් 173 යන්නේ. අපි සම්පූර්ණ දවස් දෙකක් ඇතුළත කාට හරි දන්න කෙනාට විශේෂයෙන්ම කමඨහන් වාතාවල ලියන මෙන්න අරමුණ මෙන්න මෙහෙමයි මම මෙනෙහි කෙරුවේ මෙන්න මෙහෙමයි මට වැටුනේ. ඔය තුන ලිව්වා නම් හරිය ලස්සන කියලා දෙන්න පුළුවන්. තම වැඩියෙන්ම ඇසුරු කරන අරමුණ එන්නේ කොහෙන්ද බලන්න. ඒකේ මුලත් එක්ක බලන්න කියලා බලලා මේ කලාව කාට හරි තේරුණොත්. ඒ කියන්නේ අපි කියන්නේ සිංහලෙන් කියන කමඨහන සුද්ධ වුණොත්. එයා දැනගන්න කොයි අරමුණක් ආවත් ඒකේ මුලත් එක දැනගන්නා තාක් අරමුණු ගැන විනිශ්චය කරන්නේ කරන හැම විනිශ්චයක්ම yaadෙන්නේ අරමුණේ මුලත් දැනගෙන කතා කරුවොත් විතරයි අපට විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අරමුණු ආපු පළියට අපි කටමැත දොඩවන්න යන්නේ අරමුණක් මුඛයේද මුලමැද බලන්න පුළුවන්. ආන්නේ මුලමැද දකින්නකොට අරමුණ දකින්නට වැඩිය තේරෙන්න පටන් ගන්නවා අපිට පේන්නේ බොහොම ඩිංගිත්තයි අරමුණේ විශාල කොටසක් තිරේ පිටිපස්සේ තියෙන. ඒක කියන අයිස් කැලක් වතුරට දැම්මොත් මතු පිට තියෙන්නේ 10න් එකයි. අයිස් කැලෙන් 10න් 9ක්ම වතුර යට තියෙන. ඉතින් මම උඩ තියෙන කැල දැකලා මම අයිස් කැල දැක්කයි කියලා කිව්වට අපි දැකලා තියෙන්නේ 10න් එකයි. ඒ වගේම හුස්මක් ගත්තොත් හුස්ම අපිට දැනෙන කොටස 130ක්වත් නැහැ. දැනෙන්න ඉස්සල කොටස සහ ඉවරනාට පස්සේ කොටස ගත්තොත් ඒක දෙපැත්තට විහිදී යන ප්‍රස්ථාරයක් තියෙන එක මුළු ලෝකේ හැම සංස්කාරයකටම එකම ප්‍රස්ථාරය තියෙන. යම් කිසි තැනකට ආවට පස්සේ තමයි දැනෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඒක ඉහළට ගිහිල්ලා නැතිලා යනවා. නැතිවලා ගියාට අරමුණ නැතිලා නැහැ. ඒක දිගට යනවා. ඉතින් අපි අර පොඩි ළමයින්ට සතිපාසල කරනකොට ඒ ළමයින්ට කියනවා මේ බෙල් එකක් ගහලා බෙල් එක ඉවර වෙන හැටි අහගෙන ඉන්න කියලා. එන් කලබල වෙලා හිටියොත් එහෙම අර ගොරෝසු සද්ද විතරක් ඇහෙන ඉවර වෙනවා ඇහෙන්නේ නැහැ. එහෙම බෑ. හොඳට සද්දේ අහලා මේ සද්ද ක්‍රමයෙන් අඩු වෙන හැටි බලන්න. වාර ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න අර සද්දේ සියුම් භාවයට හිත ගෙනියන්න පුළුවන් ශක්තියක් කියලා මට ලැබෙනවා. ඒ ඒ පාත්‍රයේ තියෙනවා සද්ද තරංගයක් හට ගන්න හැටි තියෙනවා. සද්ද තරංගයක් ගෙවෙන හැටි තියෙනවා. කොයි වෙලාවක හරි සද්ද තරංගයක් හට ගන්න පටන් ගත්තොත් ඇත්ත එක වහගෙන කට්ටියෙන් භාවනා කරද්දී එක එකන අහන්න පටන් ගන්න එක එක තැන් වලින් කටික සංවේදී භාවය හැටියට. සද්ද දැනෙන්නේ ඇහුණයි කියලා පටන් ගන්න එක එක වෙලාවල් වලට. ආයෙසරයක් කියලා නෝන එක සැරයක් ආයෙසරයක් මම සද්දයක් ඇති කරනවා බලන්න කොත්තර විදිහට ඇහෙන්න පටන් ගන්න කියලා අමුතුම කලාවක් අපේ ඇහැ අපේ කන විශේෂයෙන්ම කන අර හාව කන හරව හරව බලනවා වගේ අපි ඒතොරේ සද්දේ අහන්න එළඹිලා වාසය කරන පෙළඹිලා වාසය කරන පුදුමාකාර අවධානයකින් ඉන්න ඕන ඕක තමයි සති වර්ධනය සති ප ဋ ාණය සතිය ස්ථාපිත කිරීම කියලා කරන්නේ. ඒකට මෙහෙම පොඩ්ඩක් කියන්න පුළුවන්. උපදිනකොට හැම එකටම සතිය තියෙනවා. ඕකට තටමඬ ඕනේ නෑ. ඒක මේ manussකමත් එක්ක හම්බෙන දෙයක්. මේ කෘත්‍යයෙන් තමයි සතිය අපි ප්‍රවර්ධනය කරන්නේ. සතිය ඒක අරමුණකට දාලා අරමුණ හට ගන්නා තැන් යොමු කරන මේ සතිය ලොකු සංජ පාවිච්චි කරන ප්‍රනීත වෙන්න පටන් ගන්නවා. බොහොම සියුම් වෙන්න පටන් ගන්නවා. ඒකට යෝගාවචරයේ අරමුණක් එන්නත් ඉස්සලා සතිය පිහිටවලා. අරමුණ එන්නේ පිහිටවන ලද සතියේට. එතකොට තේරෙන්න පටන් ගන්නවා එහෙම යොමු කරපු හිතට පිට සද්ද ඇහුනට ඇහෙන්නේ වේදනාවක් තිබුණට දැනෙන්නේ නැහැ. මොකද අරමුණට নিমগ্ন වෙලා තියෙන්නේ. ඒ নিমগ্ন වීම පුද්ගලයන් පුද්ගලයට වෙනස්. ඒ නිසා කොයි වෙලාවකර ප්‍රත්‍යසහිතව අරමුණ තේරුම් ගන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචර තේරෙනවා මේ අරමුණක් හට ගැනීමට දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියලා. ඊශ්වරයෙක් නැහැ. මෞංකාර කෙනෙක් නැහැ. එක අරමුණක් නෙවෙයි ලක්ෂයක් කරන් බලන්න එකක් බලුවට පස්සේ තමයි අපිට ඒ දැනුම යොදාන්න පුළුවන් ඕනම දෙයකට. ඒකට කියනවා අන්වේ ඥාන කියලා. ඒවට කියනවා ණය විපස්සනා කියලා ඕනෙම අරමුණක් අරගෙන. හටගන්න හැටි බලන්න කිසිම තැනක ගූඪ ගතියක්, গুপ্ত ගතියක්, දිව්‍යඥාන්සේ කෙනෙක් ඊශ්වරයෙක් බ්‍රහ්මෙක් ඉන්නවද කියලා? ඉතින් මේක ඔප්පු කරුවේ නැත්තම් අපි හිතනවානේ මේ මොකද්ද ඉඳපුවන් ඩක්කාලා අරමුණක් ආව මේක ඊශ්වරය හදලා වෙන්න ඇති මේක ਸਰබලධාරි දෙවියන්වන්සේ හදලා වෙන්න ඇති මේක බ්‍රහ්ම පදාර්ථය වෙන්න ඇති කියලා ඉතින් අර අර පැත්ත ගූඪ කරගන්න හදනවානේ සරුවඥාන්සේ ලෝකෙට පහළුනේ අපේ තියෙන අන්නේ තකතිරුකම අයින් කරලා අත්ත ගාලා බලපංකෝ අදහනව වෙනුවට ඒකට යාර තේරෙන පටන් ගන්නවා සද්දයක් හටගෙන කනට ඇහෙනවා මිසක්කා සද්දේ ඇහැට ඇහෙන්නේ අදාළ හේතු ඇති විට විතරයි අදාළ ඵලය ලැබෙන්නේ විසම හේතුක වෙන්න බෑ සද්ද තිබුණාට කනට ඇහෙනවා මිසක්කා ඇහැට දැනෙන්නේ නැහැ නාසයට දැනෙන්නේ නැහැ දිවට දැනෙන්නේ නැහැ රූපයක් ආවොත් විතරක් ඇහැ කුප්පන්න පුළුවන්. නෑ සද්දකින් ඇහැ කුප්පන්න බෑ. සද්දේ අපි ගම ආස්වාද ප්‍රසවාස හැප්පෙන ගන්නේ මෙච්චර ආවට පස්සේ විතරයි අපිට දැනීම පටන් අරගන්නේ. ඒක කෙනායෙන් කෙනාට වෙනස්. හොඳට හිත භාවිත කරපියක් කෙනාගේ ඊටත් කලින් අහුවෙන්න පටන් ගන්නවා. දිනු කරන්න කරන්න කරන්න සද්දේ උස්මේ අර ඊටාම සියුම් දේවල් අල්ලන්න පටන් මේකට කියනවා භාවනා කරනවා කියලා. භාවිත මනසක් එnde end end සියුම් කරලා බලනවා ආස්වාසේ එනකොටම. එතකොට පේනවා ඒ සඳහාම මානසිකාරයක් වෙදන්න ඕනේ. ඒ සඳහාම මූලධර්ම දැනුමක් තියෙන්න ඕනේ. ඒ සඳහාම පෙරසුරුවක් තියෙන්න ඕනේ. ඊට විසල ලක්ෂ වාරයක් වරද්දලා තියෙන්න ඕනේ. ලක්ෂ වාරයක් වරද්දලා තිබිලා ඒත් කරනකොට අහුවෙනවා මේ අදාළ හේතු ඇති විතර අදාළ ඵලය ලැබෙන්නේ. ලැබුවට එක්කිට පස්සේ පැපොල් ගහක් හැදෙන්නේ නැහැ. කවදාවත් නැහැ. ඊට පස්සේ මේ පැපුල් ගහක් හැදුනොත් ලැබු ඇටේ ලැබු වෙලක් ඒක හැදෙන්නේ ලැබු ඇටම තමයි ඒ ගෙඩියවල. පැපොල්ලට හැදෙන්නේ නැහැ. අනිත් වගේ මේ හොඳටම එකක් අරගෙන ඒකේ මුලට යොදලා බැලුවොත් මේක සම්පූර්ණ චිත්ත නියාමයකට ධර්ම නියාමයකට වැඩ කරන මේ මම මට පෙන්වන්න මවාපෑමක් නෙවෙයි. මේකේ ගූඪ ගතියකුත් නැහැ, গুপ্ত ගතියකුත් නැහැ, තේරුම් ගන්න බැරි දෙයක්කුත් නැහැ. ඉවසලා එකකින් පටන් අරගනි. හොඳට කැඳේ ගල බේරුවා වගේ එක අරමුණක් අරගෙන බැලුවට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේක තුන් කාලෙම මේක සමානයි. දැන් මෙහෙමනම් ඊයේත් මෙහෙමයි හෙටත් මෙහෙමයි. ඒකට තයෝ අද්ධහා කියලා කියනවා. මේ අරමුණ මෙහෙමනම් පිම්බීම හැකිලිමත් එහෙමයි. ඒකට කියනවා අන්වේ ඥාන කියලා. අනුමාන ඥාන කියලා. ඉතින් අපි කරන්නේ එකක් කරගෙන ඒක පිළිසිදුව දැනගන්න. ඒකට තමයි පිරිසිඳ දන්නවයි කියලා මේකට කියනවා. පරිච්ඡේද ඥාන කියලා කියනවා. වෙන්කොට දැන ගැනීම කියලා කියන මේක තමයි සයන්ස් කියන්නේ. අද මේ තියෙන විද්‍යාව හැදුනේ බුදුජානනාංශගේ ක්‍රම අදහස් දෙකකින්. මොකද්ද මේ දේ නැවත නැවත බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි ඒක සයන්ටිෆික් කියලා කියන්නේ. ඕනම කෙනෙක් බැලුවොත් එකම ප්‍රතිඵල ලැබෙන්න ඕනේ. ඒක තමයි සයන්ටිෆික් කියන්නේ. මේකට බුදුජානනාංශය දැමි විභජ්‍යවාදය කියලා. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ රිඩක්ෂනිසම් කියලා. ගොඩ තොගේ අල්ලන්න යන්න එපා. එකක් අල්ලපන්. අපේ ලොකු සංසිඳන කාලේ කියනවා දොඩංගොඩ බදාගත්තට එකක්වත් අහුවෙන්නේ අතින් එකක් ගනින් කිය. අපි මේ බදාගෙන ගියාට දොඩංගොඩක් අල්ලන්න බෑ. එකක් ගනින්. අපේ කෑදරකම, අපේ තෘෂ්ණාව, අපේ කාමච්ඡන්දය කියලා කියන්නේ කොට බදා ගන්නවා. අන්තිමට මොකක්වත් හම්බෙන්නේ එකක් අල්ලපන්. ආන්න ඒක අරගෙන ඒකේ එnde ඉස්සලා කොහෙන්ද දාවේ කියලා බලපන්. මේක තයෝ අද්දා අද මෙහෙමනම් ඊයේ මෙහෙමයි හෙටත් මෙහෙමයි මේක මෙහෙමනම් අනිසු සියලු සංස්කාර මෙහෙමයි. ඒකට අපිට සාමාන්‍ය සුතමේ ඥානය අවශ්‍යයි. ඉතින් අපිට හිතෙන්නේ මොකද්ද? අර්ථර ලෝකයක් අමතක කරන්න පුළුවන්ද මේ පුංචි හුණු බිජ්ජක් අල්ලන්න? ඒක කරගන්න බැරි නිසා තමයි භාවනා කරන්න කැමති නැත්තේ. ඒ පරිේශන වශයෙන් හෝ සියල්ල අමතක කරන්න අපිට බෑ එකක් අල්ලන්න. ඉතින් ඒ තාක්කල් අපේ පරිේශනේ විදුහුරු නැහැ. ඒ පරිේශන ආශාවෙන් හෝ සියල්ල අමතක කරන්න පුළුවන් නම් අපිට ඒක හරහා මේකේ තියෙන්නේ අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා කියන සමානුපාත නියාමයක්. එකක් කරගෙන හොඳට දැනගන්න. දැනගත්තට පස්සේ ඒක තුන් කාලයට යොදවන්න පුළුවන්. අනෙක් කර්මනොට යොදවන්න පුළුවන්. ඒ සඳහා අපිට අන්වේ ඥාන, චින්තාමය ඥාන, තර්ක ආකාර පරිවිතක්ක දිට් එහෙම නැත්නම් තර්ක ඥාන, ණය විපස්සනා අවශ්‍යයි. ඉතින් දැන් අද ඒ ක්වොන්ටම් ෆිසික්ස් වල නැත්තම් ස්නායු ශල්‍ය ස්නායු පිළිබඳ දන්න විද්‍යාව ගැන අපි ඔක්කොටම අන්වේ ඥානෙ එක හා සමානව තියෙනවා කියලා. අපි ඔක්කොටම ඒක දැනගැනීමේ හැකියාව සමානයි. ඒක මනුස්සකමත් එක්කම ඇවිල්ලා තියෙන්නේ. නමුත් අර ගොඩක් බදා ගන්න ගිහිල්ලා පීය මොට්ට වුණා වගේ. පීය කැපොන්තලේ නෑ දැන් පීය එක මොට්ට වෙලා. ගලේ උලලා. මේක හද අරගෙන එකක් ඇල්ලුවා නම් ඒක තේරෙන කවදාකවත් ඒක හටගන්න නොදන්න දෙවි කෙනෙක් මවන ලද්දක් නෙවෙයි. මේක ලැබු ඇටයකින් පැපොල් ඇටයක් හැදෙන්නේ නැහැ. අදාළ හේතු ඇති විතර අදාළ ලැබෙන්නේ. ඒ සියල්ලමත් කලින් ලෑස්තිලා තිබුණ ගතියක් නියත ගතිය ගතියකුත් නැහැ. ඒව අතර අලුත් අලුත් සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. කවම කවදාකවත් ඒක හේතුකෝ ඒක ඵලයක් හරියන්නේ නැහැ. බොහෝ හේතු නිසා බොහෝ පළහට ගන්නවා. හැබැයි අපිට පේන්නේ බොහෝ පළාතර සිත් ගන්න එක විතරයි. ඒ මොකද අපේ කෑදරකම නිසා. අපේ රුචර්ජකම නිසා. ඒ නිසා අපිට පද්ධතිය පේන්නේ දීපු පද්ධතිය අපිට ඕන කෑල්ල විතරයි අපට පේන්නේ. මොකද ඒක අපි කල්ැතුවම අපේ තියෙන රුචර්ජකම් නිසා. ඒක නිසා අපි බල්ලෝ බල්ලෝ වර්ණාන්දයි. ඌට වර්ණ පේන්නේ අපි ඊට වැඩි අන්ධකාරකමක ඉන්නේ අපිට තොගයක් පෙන්නපු ගමන් අපි දකින්නේ අපි රුචි කරන දේ පමණයි. මුස්ලිම් මිනිසෙකුට පෙන්නොත් එයා රුචි කරන දේ දකිනවා. කතෝලික කෙනෙකුට දුන්නොත් එයා රුචි කරන දේ දකිනවා. Hindu කෙනෙකුට දුන්නොත් එයා රුචි කරන දේ දකිනවා. අපි හිතන්නේ මුස්ලිම් කාර්යය මිත්‍යා දෘෂ්ටිකයි. කතෝලික මිත්‍යා දෘෂ්ටිකයි. මම විතර සම්මිය දෘෂ්ටි කියනවා මං විතර අමු අමු දෘෂ්ටිගතිකෙක් වෙන ලෝකෙම නැහැ. මමත් ඉන්නේ ඒ වගේ අවු කන්නඩියක් දාගෙන වගේ මේ දෙයක් දුන්නාම ඉදිරියපත් වුණාම ඒකේ අපි පොකුර දකින්නේ අපි දකින්නේ අපිට කෑදරකමට කබර ගෝයා තල ගෝයා කරගෙන තමයි බලන්නේ. එතකොට අපිට බොහෝ හේතු නිසා බොහෝ පල හට ගන්නවා කියන ඒ බුද්ධ න්‍යායේ පේන්නේ අපිට තියෙන මේ මට දැන් මට කවුරු හරි බැන්නා. නැත්තම් අසාධාරණ විදිහට බැන්න. මට ආහවලා නැත්නම් අර කණත්තම් අරකි කියලා විතරයි එක එක හුිනවා ඌට ගන්න. එහෙම දෙයක් නෙවෙයි. ඒකට හේතු රාශියක් තියෙනවා. මනසතින් වැඩේ වුණාට මේක කර්ම ශක්තියක් වෙන්න ඇති. ඍතු ගුණයක් වෙන්න ඇති. ආහාර වෙන්න ඇති. නමුත් අපිට බෑ අපිට අර එක මිනිහා පේන ඌට දා ගන්නවා අපි. ආත්ම දෘෂ්ටියක් ඒකලේ මේ මනසත් එක්ක යනවා. කවුරු හරි කිව්වොත් කලබල වෙන්න එපා. ඕකට තව නෑ නෑ නෑ මට හොම්බර දෙයක් අයින් එකක් මට ස්පාසුවක් නෑ. හැම වෙලාවෙම අපි ළඟ තියෙන්නේ අර තකතිරු ඥානයක්. ඒ මොකද කිසිම දෙයක හේතු බලන්නත් බෑ. හේතු පද්ධතිය බල නැත්නම් ඉවසන්නෙත් නෑ. පළවලත් රුචි දෙවිතරය අල්ලන. ඉතින් කොයි වෙලාවක හරි හිතනද කෙනෙකුට තේරුනොත් මේක සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක්. මේ එකම දෙයක්වත් මේක කලින් ලෑස්ති කරලා තියෙන න්‍යාම ධර්ම වගේක් වැඩ කරන්නේ. එහෙම නැත්නම් චිත්ත නියාමයක් වැඩ කරන ඕක දිහා පූර්ණ නිගමන නැතුව බලහන් ඉන්න පුළුවන්කම. කලින් ගත්ත මතිමතාන්තර පැත්තක තියලා මේක දිහා බලන්න පුළුවන්කම විතරමයි විපස්සනාව කියන්නේ. අපි පූර්ණ නිගමන බලන්න ගත්තොත් කිලියන කමඨාන් වාර්තාවේ අනිවාර්යයෙන්ම අපේ මතිමතාන්තර තියෙනවා. දැකපු දෙය නෙවෙයි. ඉතින් ඒ නිසා කොයි වෙලාවක හරි කාට හරි මේ යමක් හට ගන්න එක දකින ගමන් ඒ කොහේ ඉඳලාදයි මේ එන්නේ කියන එක දැක ගන්න පුළුවන් වුණොත් ඒකට කියනවා ඒ කෙනාට සැක අටක් නැති වෙනවා කියලා. බුදුන් කෙරේ සැකයක් නැති වෙනවා. බුදුජානකවට පෙන්වලා දන්නේ මෙච්චරයි. ඉන් එහාට වෙන බුදු කෙනෙක් උතන නැහැ. ධර්මය කියන්නේ මේකමයි හේතුවක් ඇතුළට ඵලයක් ඇති වෙනවා. සංඝයා කියන්නේ ඕක හොයන කට්ටිය සංඝයා මිසක් අවේ ලයිසන් ගන්න මේ ලයිසන් මේ කාර් වලට ලයිසන් ඉල්ලන්න යන සංඝයාත් උසාවියකට ගිහිල්ලා නඩුකාර නීචිච්ච පදවි ඉල්ලන සංඝයාටත් නෙවෙයි සංඝයා කියන්නේ. සංඝයා කියන්නේ මේක බලන කෙනාට. සීලේ තියෙන්නේ ඕකට. එහෙම නැතුව මේ සීලය කියලා වෙන මොකක්වත් ඕනේ අපි මේ සීලය යොදාගෙන තියෙන්නේ බොහෝ අරමුණු නතර කරලා ඒ කාරණාවට හිත දාන්න. විශේෂයෙන්ම කාය වචන දෙකේ. ඒකට අපි මේ සිල් රකින්නේ සිල් රකීමෙන් වෙනම නිවනට යන්න ෂෝට් කට් එකක් නැහැ. ජීවන හරහා සීල විසුද්ධි හරහා චිත්ත විසුද්ධි හරහා ditthi විසුද්ධි හරහා තමයි මෙතෙන් එන්නේ තියෙන්නේ. ඉතින් සිල් රකලා මේක කෙරුවේ නැත්තම් ඉතින් ඒ සීලෙන් ඇති වැඩක් නැහැ. ඒ සීලේ බොල් බීජයක් වගේ. ඒ වගේම අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් එයාට තේරෙනවා මේ සංසිද්ධිය මම ඉපදිච්ච නිසා මට වෙන්නව එකක් නෙමෙයි මේක එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. එහෙම නැතුව මේ අවරවට්ටන්න හදන එක නෙවෙයි. ඉතින් ඔබට ඕන නැවත නැවත කරලා බලපන්. එතකොට තේිනවා පටිච්චසමුප්පාදේ කියන්නේ මේකයි කියලා. හේතු ඇතුවමයි ඵලයක් හටගන්නේ. අදාළ හේතු ඇතුවිට අදාළ ඵලය ලැබෙනවා මිසක් ආවට ගියාට මොනවත් වෙන්නේ අපි ඉස්සත බැඳගෙන ඇඬුවට ඇද්ද ඇයි හත් දෙයනේ මට මේක උනේ කියලා. ඒ වෙන්න තියෙන එකේ උනේ. ඒක අපි පිළිගන්න බැරි වුණාට. මේ කාරණාට බුද්ධ ධම්ම සංඝ සහ සීලය පිළිබඳවත් අතීත නාගත පච්චුප්පන්න සහ පටිච්ච සමුපාදයක් කියන මේ අට පිළිබඳ සැක ඇරුණා නම් රැයට කාලා බුදියන්න පුළුවන්. අද වගේ රෑ තිස්සේ වගේ නිදි මරමලා නපුරු හිණ දැක දැක ඉන්න දෙයක් නැහැ. සැක නැති වෙනවා. ඒ නිසා අපි කියනවා බුද්ධ ආදී අටතැන්හි සැක නැති වෙනවා. අරමුණක හට ගන්නා තැන දකින්න කියොත්. මේක අහුවෙන්නේ ඔය පච්ච පරිග්ගහ ඥානවලදී මේකට කියනවා සම්මර්ෂණය කරනවා කියලා. අරමුණක් කොටු කරලා අල්ලගෙන ඒකේ අලගිය මුලගේ විස්තර ටික හොයනවා. ඒ කියන්නේ පටන් ගත්ත තැන හොයනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් අපරාධකාරී පොලිසියට අහුවෙච්ච ගමන් එයාගේ අරගෙන විස්තර ඔක්කොම හොයාගන්න. හොයාගත්තට පස්සේ ඕනම කෙනෙක්ගේ වார்த்தාව ගත්තට පස්සේ ඌට ආයෙ පණින්න බෑ. ඒ නිසා අරමුණක් නතු කරගන්න ඕන නම් අරමුණක් වශී කරගන්න ඕන නම් අරමුණක් සිද්ධි කරගන්න ඕන නම් ඒ අරමුණේ මුල හොයන්න ඕන. අරමුණ මුල හොයන්නම් අනෙක් සියලු අරමුණ දීලා දාන්න වෙනවා. අනෙක් සියලු අරමුණ කෙරේ අපේක්ෂාව නැති කරගන්න වෙනවා. ඒකයි අපිට බැරි. අපි මේ අරකත් අල්ලගෙන මේකත් අල්ලගෙන දෙක තුනක් පටලවා ගත්තට පස්සේ හුඟක් වැඩි කන්න ගිය රටේ වෙච්ච දේ වෙනවා. ඉතින් ඒ නිසා කවදාද අපිට පුළුවන් වෙන්නේ මේ එක හර්මුණක් දැනගත්තා කියන්නේ ලෝකේ දැනගත්තා. මේ නිසා සරුවචන්දේ සඳහන් කළා තිනවා ව්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤීමි සමනකේ ලෝකංච පඤ්ඤාවේමි ලෝක සමුදයංච පඤ්ඤා මේ බඹයක් පමණ වූ ශරීරෙහි සංඥාව සහිත මනස සහිත කයෙහි මුළු ලෝකෙම තියෙනවා ඒසය යම් කෙනෙක් තමන්ගේ කය දන්නවනම් මුළු ලෝකෙම දන්න. එදත් අර සතිවාසලට ගියාට පස්සේ කියනවා මේ ලෝක සිටියමක් අරගෙන ඒ ලෝක සිටින පිටිපස්සේ ළමයිගේ රූපයක් අඳලු. සිටියම නැති පැත්තේ කළා යහට මහට කැලී ටික ඉරලා කිව්වලු හදලා දෙන්නයි කියලා. ලෝක සිටියම හදන්න කියලා. ඒ ලේසි නෑ. නමුත් අනිත් පැත්ත ළමයා හැදුවා නම් ලෝක සිටියම හැදෙනවා. ඒක නිසා අපිට තියෙන්නේ මේ අපි ළඟ තියෙන වර්තමාන මොහොත හරියට දැනගත්තා නම් ලෝකේ හැදෙන්නම් මම හැදෙන්න අපි ඒක පැත්තක තියලා ඒක මෛත්‍රී බුද්ධ ශාසනයට තියලා අපි මේ අමුඩ ගහගෙන සඳ උදේ ඉඳලා හැන්ද ඇතිකොරද හැන්ද වෙනකන් හඹරනවා ලෝකේ හදන්න. නහර මොහොතින් දින් දඟරපුන ලේනෙක් වගේ වලිගෙන් පුළුවන් නෑ, ලේන වලිගෙන් පුළුවන් නෑ මුහුදක් හින්දින්න. ඒක නිසා මේ Taman ගැන බලනකොට අවපෝ ඉව කරගෙන ඉන්න වෙලාවක් නෑ. අපිට යුතුයකම් තියෙනවා, වගකීම් තියෙනවා, අර්ග තියෙනවා, මේක තියෙනවා කියලා එන ලයිස්තුවක් අපිට දෙනවා. අන්තිමට කඹුරලා මැරලා යනවා. මෙටි පාගෙන ගොන්න වගේ කඹුරලා කඹුරලා කඹුරලා මැරලා යනවා. එදාට ඔය අපි හම්බ කරපු කතා කරපු එකෙක් නැහැ අපිට උදව් කරන්න. නමුත් ඒ වෙනුවට අපි මේ සතිය පිහිටවලා නැත්නම් අරමුණක මුලැමැදාක දකින්න පටන් අරගත්තා නම් මරණ චිත්තක්ෂණේන දුකෙහි මරණ වේදනාවෙත් මුලැමැදාක දකින්න පුළුවන් වුණොත් සතියේ මරණය සිද්ධ වෙනවා. මට මේ මුල 77 දිම ධම්මික හාමුදුර මතක් කරා. මේ උඹල මොන පින කෙරුවත් ජීවිතේ මරණ වෙන පතේ යහට යන්නේ නැහැ ඒක. ඒක ඊගාව ලෝකෙට වළංගු නෑ ඔය කරන පින්කම්. හැබැයි සතිය වැඩුවොත් ඒකනම් ඊගාවාත්මයටත් යනවා කිය. මම කොහොමද සාතිකයක් දෙන්නේ කියලා මට කියන්න බෑ දැනට. හැබැයි මෙහෙම තමයි කියන්නේ කියලා. නමසරුවචන්චේ සෝතානුදත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ ජීවිතේදී මේ සතිය සුතා දතා පරිජිතා මනසානුපෙක්ඛිතා ditthiya suppati vijjha කියන විදිහට සතිය හොඳට විනිවිද දැක්කනම් මරණ චිත්තක්ෂණය මොන්න තරම් හිත කලබගෑනේ වුණත් සුගතියකට යනවා ගිහිලා ටික වෙලාවට පස්සේ සතුප්පාදේ පාරිනවලු මම මේ මැරෙන වෙලාව hali අහුලක හිටියේ කොහොමද මේ හරි දැනකට ආවේ කියලා. එතකොට කල්පනාවලු මං ගිය ආත්මෙත් සතිය වඩලා තියෙනවා කියලා. එයිසම් මෙච්චරමයි අදිශේ හරි මේ ජීවිතේ රහත් වෙන්න බැරුව මැරලා ගියොත් ඊගාවට යන පාර. ඉතින් ඒක කවුද පිළිගන්නේ? කවුරක්වත් පිළිගන්නේ නැහැ. ඒකට හිතන්නේ නෑ නෑ මේ බැංකු පොතේ ඉලක්කම් පහක කායක ගාණක් ඉලක්කම් තියෙනවනේ ඕන මරණ වෙලාවේදී මට උදව්වක් වෙයි. එහෙම නැත්නම් දොස්තර කෙනෙක් සීලයින් බටයක් අතේ තියාන ඔක්සිජන් තියාන හිටියොත් මරණ වෙලාව උදව් වෙයි කියලා. අර කේමනන්ද සාන්ති ඉන්න කාලේ කියනවා කර්මස්ථානාචාර්යවරයෙක් කියලාලු හාමුදුරු කෙනෙක් මේවා කිව්වයි කියලා තරහ වෙන්න එපා. ඉතින් හාමුදුරු අන්තිමට ආතනිය පිළා ඉස්පිතාලට ගියා. දැන් හොඳටම අසනීපයි. ඉතින් කොට ගන්නත් බැරි ඊට පස්සේ කවලු දොස්තර මහත්තයා ආවට පස්සේ අඬලා කිව්වට අනේ දොස්තර මහත්තයෝ මයි ළඟ තියෙන හඳුන් කූරු පෙට්ටියක් විතරයි මේක තියාන කොහොම හරි මාව ගලවලා දාන්න කිව්වා. මාව බේරලා දෙන්න කිව්වලු දෙන්න දෙයක් නැහැ හඳුන් කූරු පෙට්ටියක් විතරයි තියෙන කොහොම හරි පණ බේරලා දෙන්නයි කියලා. කර්මස්ථානාචාරයේදී සාමාන්‍ය කෙනෙක්ගෙන හිතා ගන්න පුළුවන්. නමුත් මේ ගන්න ගන්න හුස්මක් පාස හුස්මේ පොඩ්ඩක් අඩිය හුස්මේ පල්ල හට ගන්න හැටි බලන්න පටන් අරගත්තොත් ඔය හුස්ම කදාකත් මරණ මොහොතදී පැතැල්ලා යන්නේ චාරිමක චිත්තම්පි ඥානතෝව නිරුද්ධಂತಿ කියලා රාහුල පුංචාමඳුන් බුදුරජාණන් සඳහන් කරන රාහුලයේ ඉන්න කාලේ මේ හුස්මේ හොඳට මුලමඳාග දැකලා තිබුණා නම් අවසාන ප්‍රස්වාසයත් ඔබට දැනි දැනි තමයි ගෙවෙන්නේ කියලා. ධර්මක පස්සාසම්පි ඥානතෝ නිරුද්ධಂತಿ. ඒ තරමටම හුස්ම යාලු කරගන්නවා. සීළු වැඩ බහා තබලා. යාලු කරගන්නවා කියන්නේ හුස්මේ අලගිය මුලගිය දැනගන්නවා. කොහේ ඉඳලාද මෙයා එන්නේ? කොහාටද මෙයා යන්නේ? ආස්වාසි මෙහෙමයි ප්‍රසවාසි මෙහෙමයි කියලා. අන්නේ දැනගැනීමේදී Tamanට ඇතිවෙනේ විදුහුරු ප්‍රත්‍යක්ෂය. ඒකට කියනවා අත්හදා බලනවා, අස්පනා පිට බලනවායි කියලා. ඒ ප්‍රත්‍යක්ෂය විතරමයි ඔය පටිච්චසමුපාදයට හේතුඵල ධර්මයට උදව් වෙන්නේ. ඔය PhD ගැහුවත්. යුනිවර්සිටි ගිහිල්ලා. මේ හුස්මක් කියන එක මොකද්ද කියලා දන්නේ නැතුව absent minded professors ලා ඉන්න ලෝකේ mindfulness එක නැතුව මොනව කරන්නේ? ඉතින් ඒගොල්ලන්ට ඒක කරන්න වෙලාවක් නැහැ. ඒගොල්ලන්ට පුළුවන් පොත් පෙරල පෙරල බලන්න. මොනවා බැලුවත් හුස්ම බැලුවා වගේ වෙන්නේ නැහැ. ඒ නිසා සෝපාකට මේකේ ප්‍රශ්නයක් නැහැ. පුංචි ආමරෝ කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලන්ට හුස්ම දිහා බලන්න කිව්වා මේක ලේසි. මොකද ගොඩක් දේවල් අල්ලගන්න නැති නිසා. ඒ නිසා මාත්‍ර මට පේන්නේ අපිට මේ මේ හේතුව හටගන්න හැටි දැකීම සඳහා වත් පරිේශන මට්ටමකවත් එක අරමුණක් දැකීමේ අදහසින් ලෝකේ අමතක කරන්න බැරිකම තියෙනවා. එක අරමුණක් දැකීමේ අදහසින් නැත්නම් මේ පරිේශණය සඳහා හෝ මේ අල්ලගත්ත ලෝකේ අතාරින්න බෑ හරියට එnde ඉස්සෙල්ලා අල්ලගෙන හිටියා වගේ නෑ අපි එnde ඉස්සෙල්ලා මොකක්වත් අල්ලගෙන ඉඳලා නෑ ඒ නිසා මේ පරිේශණය කරනවා නම් යාට හම්බ වෙන්නේ හැම දෙයක්ම ඇති වෙන්නේ හේතුඵලයක් ඇතුව හේතුඵලයක් වශයෙන් ඒකට මෞංකාර දෙවි කෙනෙක් නෑ විසම හේතුක හටගන්නේ නෑ ඉස්සර නිර්මාණවාදයක් නෑ අහේතුක වාදයක් නෑ මෙන්න මේක දැක්කනම් තුන් කාලෙට මේක යොදවන්න පුළුවන්. හැබැයි අමාරුයි මොකද ඒ තරම් අපිට කෙටියෙන් කියනවා ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැතිකම තමයි කාංකා විතර කාංකා කියලා කියන්නේ. එහෙනම් එහෙම නැත්නම් විශ්වාසය නැහැ. මම මේ කියන්නේ මූලික අමූලික ශ්‍රද්ධාව නෙවෙයි මේ. මේ කතා කරන ඕකප්පන ශ්‍රද්ධාව මේ කරලා කරලා කරලා කරලා අරමුණත් එක්ක හේතු වෙලා අරමුණත් එක්ක ගැටිලා ගැටිලා ගැටිලා අරමුණේ අඩිය අරමුණේ පල්ල අරමුණේ හට ගැනීමේ දෙයට යන්න පටන් අරගත්තොත් එකක් දැනගත්තොත් අනිකොත් ඔක්කොම තුන් කාලේ අරමුණ දැනගන්න පුළුවන් අතන මෙතන තියෙන අරමුණ දැනගන්න පුළුවන්. අන්න ඒ සඳහා උදව් කරන මේ කය ඉඳගෙන ඉන්න බව දන්න කය ආස්වාස් ප්‍රසවාස කායට කියනවා දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභය අනම්මනම් වලට දාලා Taman කොහෙද ඉන්නේ කියලා දන්නේ නැති මට්ටමට අන්ධය බදල් වෙනවනම් අන්ධමන්ද වෙනවනම් ඒක ඉතින් කාංකා විතරෙන් කරන උදව්වක් ඒ වෙනට ඒව ඉනුවට මේ කයට හිත දාලා ආස්වාස් ප්‍රසවාස කායට හිත දාලා ඇවිදින කායට හිත දාලා කොහෙන්ද මේ අරමුණු කොහෙන්ද මේ දැනීම හට ගන්නා තැන බැලීමට අවධානය යොමු වුණා නම් ධර්ම දේශනාව සාර්ථකයි සියලු දෙනාට වෙනි අවධානයක් පිණිස මානසිකාරයක් පිණිස ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම ඒ ප්‍රත්‍ය පරිග්‍රහණය හේතු ප්‍රත්‍ය දැක්ගැනීමේ ඥාණය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා